අදත් මේ ඉදිරිපත් කරන ලද පාලි වාග් මාලාව ඉදිරිපත් කරගත්තේ අත්තේ උපුටගත්තේ ඒ සබ්බ ධම්ම මූලපරියාය සූත්‍රය මේකට කෙටියේ මූලපරියාය සූත්‍රය කියලා කියනවා. ඉතින් ඒකේ අපි මෙතෙක් ආපු ගමන් මඟ සංක්ෂිප්ත වශයෙන් එහෙම නැත්නම් පිටු කරලා දක්වනවා නම් ඒකෙදී සරුවචන් වහන්සේ ලෝකය හඳුනගන්න හැටි කොටස් 24කට කඩලා එක එකනාගේ රුචි අරුචිකම් වල හැටියට පෞෂත්ව ලක්ෂණ වලට අවස්ථා 24ක් නාලිකා 24ක් ජනෙල් කවුළු 24ක් කරලා පෙන්නනවා ඊට පස්සේ අසුතවත් පුතඥයා එතන සාමාන්‍ය ලෝකයා කොහොමද මේ කාරණා දිහා බලන්නේ කියලා සරුවචනාංශේ සරුවචනාංශයේගේ විවරණය පෙන්වනවා. ඊට පස්සේ සුතවත් ආර්ය ශ්‍රාවකයා නැත්නම් සරුවචනාංශේ කැමැති කොහොම දකින්නද කියන එක සුතවත් ආර්ය ශ්‍රාවකයා දැකිය යුතු පැත්තක්. නැත්නම් දකින්න උත්සාහ කරන පැත්තක් වශයෙන් දෙවෙනි විවරණය පෙන්වනවා. ඊට පස්සේ ඒක ආර්යයන් වහන්සේ නමක් තරහතන් වහන්සේ නමක් දකින්න හැටි ඒ අභ්‍යාස ඉවර කරාට පස්සේ පෙන්වනවා. ඊට අමතරයි සරුවචනාංශික විග්‍රහය. මේ විදිහට මේ කාරණා කරුණු 24ක් නාලිකා 24ක් ජනිල් කවුළු 24ක් කරලා විවිධ පැතිවලින් ලෝකෙ පෙන්නලා ඒ ආධ්‍යාත්මික ගමනේ නොඇසු නොවිරු අසුතවත් පුතඥය කොහොමද? අසුවිරු ඥාන ඇති ආර්ය ශ්‍රාවකයා කොහොමද? ඒකේ කෙලපමිණ කෙනා කොහොමද? ඊට පස්සේ සරුවචන විග්‍රහය කොහොමද කියලා 4 පැය 24ක් වැඩි කිරීම 4ක් පෙන්නනවා. ඒ නිසා කාටරි ඇත්තට මොනකමක් තියෙනවා නම් මේ 24න් කොතනින් හරි Tamanට ආරම්භයක් මංගලාවතරණයක් බැස ගැනීමක් කරන්න පුළුවන් වෙයි. කෙසේ නමුත් ඔක්කොම දාර්ශනිකයි. හැම පැත්තක්ම දාර්ශනික නිසා බොහෝ විට එවැනි කරුණු සාමාන්‍ය ධර්ම දේශනාවලට ගෑනව අඩුයි. කොටිම කියනවා නම් අටුවන්චාරින් වහන්සේ පවා ටිකක් පැකිලිලා තියෙනවා. මේ ඉදිරිපත් කරන ස්වරූපෙන් අටුවා විවරණේ පවා විග්‍රහ වෙනවා විවිචනය වෙනවා එනිසා කවුරක්වත් නැහැ මේක විවිචනේ නොවි ඉතුරු වෙන්නේ කොතනින් හරි අපි අල්ලලා තිනෝ අල්ලලා තියෙන හැම තැනකම තියෙන විවිචනාත්මක විග්‍රහයක් මේකේ දක්වනවා ඒක නිසා කවුරු හරි හැදෙන්න කැමති නම් ශික්ෂාකාරක වෙන්න කැමති නම් ශ්‍රාවකෙක් වෙන්න කැමති නම් අහිංසක වෙන්න කැමති නම් නිර්හංකාර වෙන්න කැමති නම් තමන්න තියෙන්නේ මේකෙන් කොයි එකෙන්ද මං අහුවෙලා තියෙන්නේ කියලා දැනගන්න ඒක දැනගත්තාම අනිත් ඔක්කොමටවත් අහුවෙලා තියෙන බව තේරෙයි ඒ නිසා Tamanට අදාළ කොටසින් වැඩියෙන් රිදෙන්න ගන්නවා කියන එකයි කියන්නේ. බණ අහනකොට වැඩියෙන් රිදෙන්නේ වැඩියෙන් එපා වෙන්නේ වැඩියෙන් ගැඹුරු කියලා තේරෙන Taman දැඩි කරලා අල්ලගත්ත කොටස. ඒක නිසා මේ අනිත්‍ය වගේ නිකන් සුතමේ රසයක් ඇති. තමයි අල්ලගත්ත එකේ දැඩි කොට අල්ලගත්ත එකේ හොඳට දැඩි. ඉතින් ඒ නිසා ඒක විග්‍රහ කරන සමිතික සමාගමක කට්ටිය එකතු වෙලා එක එකන එක එක පැති වලින් අල්ලගෙන තියෙන ඉතින් අදහස් මතු කරනකොට පේනවා කවුරු හරි කොතනින් හරි අල්ලගෙන තියෙනවා හැම කෙනාගේම මඩිසලේ කිල්ලෝටයක් තියෙනවා හැම කිල්ලෝටෙම හුණු තියෙනවා හැබැයි එක එකනාගේ එක එක ආකාර වලට අල්ලලා තියෙන්නේ ඒ අනුව අපේ භින්න රුචිකත්වයක් විවිධාකාරයක් තියෙනවා නමුත් ඔක්කොමලා ඉන්නේ එකම ඇල්ලිල්ල අල්ලලා තියෙන්නේ ඉතින් ඒක දැනගන්න එකමයි ගැලවුම් මාර්ගය ගැටේ ලියන තැන ඉතින් අපි වෙලා තියෙන අර අහුවෙලා තියෙන බව දැනගන්න එක වටින දෙයක් විදිහට පිළිගන්න ඒක නිකන් හීනමානයකට ඉච්ඡා බංගත්තකට දාගන්නවා එතකොට හරි අමාරුයි ਸਰවච්ච ਸਰවච්චනාති ගෝලෙක් වෙන්න ශ්‍රාවකෙක් වෙන්න ඉතින් අපි අහලා බලනවා අපිට කවදා හෝ ධර්ම ගෞරවයක් පහළ වෙලා ශ්‍රද්ධාවක් පහළ වෙලා ඒක හිතට අකමැති වුණත් තික්ත වුණත් ඇඹුල් වුණත් ඒක බේතක් වෙනවා නම් ඒක පාවිච්චි කරන්න. ඉතින් අනුව ਸਰවචනාංශ ඉස්සල්ලාම දොර කවුළු විවෘත කරන්නේ හතර මහා භූතයන්ද. පටවියාපෝ තේජෝ වායෝ කියන මේ හතර අල්ලගෙන තමයි මේ චාතුම් මහා භූතික කය හැදිලා තියෙන්නේ. මේ කබලින්කාර ආහාර කය හැදිලා තියෙන්නේ. ඉතින් ඒකම තමයි බාහිරේ තියෙන්නේ පටවියාපෝ තේජෝ වායෝ වශයෙන්. ඒ නිසා මේකෙමු සමහරුන්ට වාත රෝග තියෙනවා, සමහරට පිත් රෝග තියෙනවා, සමහරට තෙම් රෝග තියෙනවා. එහෙම නැත්නම් සමහරට පටවි ධාතුව ප්‍රකටයි, ආපෝ ධාතුව ප්‍රකටයි, වායෝ ධාතුව ප්‍රකටයි, තේජෝ ධාතුව ප්‍රකටයි. ඒ අනුව අපේ ශරීර ධාතු ක්‍රෝප එහෙම නැත්නම් ධාතු කෝප සිද්ධ වෙනවා. ඒ වගේම අපි එක එකට මනාපගතියකුත් තියෙනවා. සමහර ඉඩම් වලට හරි ආසයි. සමහරු වතුරට ආසයි. සමහරු ගින්නට ආසයි. සමහරු වාතයට ආසයි. ඉතින් මේ අනුව බලනකොට අපි අතර එක එක එක එක සංකලන පවතිනවා. ඉතින් ඒ අනුව ਸਰවචනංශ පෙන්වන ආශ්‍රිතවත් පුතඥයා පටවියෙන් පටවිතෝ සංජානාති. පටවිය පටවි කියලා හංගිනවා. මේ අප්පගේ ඉඩම මේ අපේ සිංහල බුද්ධ ආගමට අයිති කොටස ඉඩම මේ දේශ සීමා අරගලේ මේක එහා පැත්තේ ඉන්නේ අහවල්ලු ඉතින් මේ වගේ බෙදාගෙන පටවිය අල්ලගෙන නටන නැටිල්ලක් තමයි භූපාල රජ කියලා කියන්නේ භූපති ක්‍රමයක් යන තාක්කල්දී අපි මොනවා හරි පොතේකට ගෙවලියෝ වාගේ බුම්මාටු දෙයියෝ වාගේ බැඳීගෙන ජීවත් වෙනවා. ඉතින් ඊට පස්සේ ගෙම්බෝ වාගේ, කැවඩවිල්ලෝ වාගේ ආයෙ මැරිලා ඔකේ උපදිනවා. ඉතින් ඒක ඕන නැති කතාවක්. කෙසේ නැවත පටවි අල්ලා ගන්න ජීවත් වෙනවා. වායෝ ධාතුවත් අල්ලන් ජීවත් වෙනවා. සර්වඥාන්සි ඉන්න කාලේ රෝහිණී ගඟේ වතුර අල්ලගෙන රණ්ඩුවක් තිබ්බා. මහමූද අල්ලගෙන රණ්ඩු තියෙනවා. ඉතින් මේ වගේ යා ඔක්කොම ඇත්තටම මනුස්ස ජීවිතේ සාරවත් කර ගන්න පුළුවන් මේ ප්‍රදේශ. නමුත් ඒවා පිළිබඳ හරියට රණ්ඩු තියෙනවා. ඒ නිසා හතර මහා ධාතු වෙන සම්බන්ධව හැඳිනීම් හැඟීම් සංජානාති කියලා කිය සඳහන් කරනවා. ඒ විතර හඳුනාගත්තට පස්සේ ඒක හතරාකාර විකාර විලෝපන හතරකට වැටෙනවා. පඨවින් මේති මඤ්ඤති, පඨ විතෝ මඤ්ඤති, පඨ වියා මඤ්ඤති, පඨවින් මඤ්ඤති කිය. පෘථුවිය හංගිනවා. ඒක හංගින්නේ මේ මට හම්බෙච්ච බූදලයක් විදිහට. එහෙම නැත්නම් මයි ළඟ තිබිලා කවුරු හරි කඩාගත්ත දෙයක් විදිහට. එහෙනම් මගේ ඇඟේ තියෙන පඨවි ධාතු විදිහට පඨවිය හංගනවා. පඨවියෙන් මනිනවා. මෙච්චර ඉඩම් තියෙනවා මේ රටේ ඒ නිසා ඒ රට පොහොසත්. මෙච්චර ඉඩම් තියෙනවා මේ රටේ ඒ නිසා ඉඩම් පොහොසත් නැහැ. ආදි වශයෙන් පාඨවිය උපමානයක් කරගෙන මනිනවා. පාඨවියා පාඨවිය වාසයෙන් මනිනවා. ඊට පස්සේ පාඨවිය මගේ කියලා හිතා ගන්න. ඉතින් මේ හතරට අහුවෙන්නේ නැහැ පාඨවිය පිළිබඳව පෘථුවිය පිළිබඳව හැඟීමක් තියෙන. කනව පෘථුවිය කියලා කියන්නේ තද ගතියට. එහෙම නැත්නම් මෙලෙක් ගතියට. නැත්නම් බර ගතිය නැත්නම් හැල්ලු ගතිය නැත්නම් සුමුදු ගතියට නැත්නම් ගොරෝසු ගතියට. ඉතින් මේ ගතිවල මට ඔබේ කියන හැඟීම තබා ගෑනු පිරිමකමක්වත් වැඩිමාල් කතාවක්වත් මොකක්වත් නැහැ. ඉතින් එහෙව් ධාතු මනස්කාරයකට වටෙන්න නිදර්ශනයක් වශයෙන් ගෙනත් දෙන පාඨවිය අල්ලගෙන නට නැටිල්ල තමයි මේ දේශී මාර්ගල කියලා කියන්නේ. ඉතින් සංඝයා වහන්සේලාටත් තියෙනවා විහාර නින්දගම් පනතේ අර්ථي අයිතිවාසිකම්. ඇවිල්ලා බූදලින් බූදලට යනවා. ඉතින් යනකොට හැමදාම රණ්ඩු. තුපු සාන්සින්න කාලේ කියනවා ඒ හාමුදුර කෙනෙක් මේ පාට විනන් නෙවෙයි. නමුත් මේ කාසි ටිකක් එකතු කරලා තිබ්බා. එකතු කරලා තියලා දැන් අන්තිම වෙලාවේ උත්තරීමංස ධර්ම වෙනුවට දෝලයට කියලා තින්නේ මෙන්න කොට්ටේ තියන්නේ සල්ලි ටිකක් මේකෙ මෙච්චරක් තියෙනවා කියලා. ඉතින් ගෝලයට හරි සතුටක් ඇති වුණාලු දැන් ගුරුනාංශ මැරෙයි දැන් ගුරුනාංශ මැරෙයි දැන් ගුරුනාංශ මැරෙයි. අනේක කිව්වට මැරුන් නැතිලු. පස්සේ පිහින් යන්නලු. පියෙන් යනවට පස්සේ සල්ලි ටික අත්තමලු එදා ඉඳලම විවිලිතරව ජීවත් වුණා මේ පාරජිකයි දෙන්නම දැන් මරො මිනිහත් සල්ලි පාවිච්චි කරලා තියෙනවා ඒකෙමුත් මිනිහා පෙරහිලා තියෙනවා ගුලුර්නා ගෝලයක් ගුරුන්නාතික පපුවට පිහින් ඇනලා මැරුවා මේ සල්ලි කාසි ටිකක් නිසා ඉතින් මේ වගේ විහාර නින්දකම් පණත් වලින් කොච්චර කරදර වෙලා තියෙනවද කියන එක හිතා ගන්න බෑ නමුත් අපි ඒක අයිතිවාසිකමක් විදිහට ඉල්ලනවා ඒ මොකද පටවියා සංජානාති පඩවින් මඤ්ඤති පටවියා මඤ්ඤති පටවිතෝ මඤ්ඤති පටවින් මේටි මඤ්ඤති ඊට පස්සේ ආපෝ තේජෝ වායෝ වශයෙන් හතර මහා ධාතුන්ගෙන් තමයි මේ මුළු භෞතික විද්‍යාවම හැදලා තියෙන්නේ රසායන විද්‍යාවම හැදලා තියෙන්නේ ජීව විද්‍යාවම හැම විද්‍යාවක්ම හැදලා තියෙන්නේ ඒක ඔක්කොටම එකතු වෙච්චාම භූත කියලා කියනවා පේන දේ ආලෝකයට ප්‍රතික්‍රියා කරන මොකද ඊට පස්සේ භූත જાතියක් තියෙනවා ආලෝකයට ප්‍රතික්‍රියා නොකර නමුත් ඇති දේවල් වගේ ඒක තාම මේ පෙන්නා ගන්න බැරි වුණා මුත් විද්‍යාව පිළිගන්න පටන් ගත්තා. ඩාර්ක් මැටර්, ඩාර්ක් එනර්ජි කියලා සර්වඥාන්සේ බොහොම කල්ලාතුව කියලා තිබ්බා. අභූත කොටසක් තියෙනවා. ඒ අභූත කොටස දේව බ්‍රහ්ම ප්‍රජාපති ආදි වශයෙන් කොටස් තියෙනවා. ඒක තියෙන ඇත්තෝ තියනවා කියලා මරන්න හදනවා. නැති ඇත්තෝ තියනවනම් පෙන්නපන් කියලා මරන්න හදනවා. තියනවා පෙන බලා. නැත්තම් නම් මොන බොරුව කියන්නේ කියලා. ඉතින් මෙව්වට අර නොපෙනෙන කොටසට විශාල අභූත ගූඪ එහෙම නැත්තම් গুপ্ত පැත්තක් පේනවා. ඉස්සල ප්‍රතිවිද්‍යාව මේක 100 ප්‍රතික්ෂේප කරා. දැන් විද්‍යාඥයෝ දන ගාගෙන කුර ගාගෙන කෙලහලාගෙන මැටි කාගෙන එනවා මේක ඉගෙන ගන්න ආසියාවට මෙහෙම එකක් තියෙනවා. අල්ලා ගන්න බැරි වුණාට තියෙනවා. ඉතින් ඒක තරුවචනාංශයේ මේ 24 ආකාරයකට ලෝකේ පටලවා ගැනීමේදී හතර මහ භූතේ වගේම භූත කියලා පේන කොටස සහ අර දේව බ්‍රහ්ම පජාපති වශයෙන් අභූත කොටස් වගේක් පෙන්වනවා. ඉතින් ඒවා කොස්මොලොජි එහෙම නැත්නම් බුද්ධ ධර්ම විස්තර කරන ඒ গুপ্ত පැත්තක් මේකේ පේන්න තියෙනවා. ඉතින් ඒක දා ඉඳලම අද දක්වාම සූත්‍ර කියනකොට තැන් තැන් වල අහුවෙනවා. ඉතින් සමානට ඇඟ හිටි වැටෙනවා. මේ බුද්ධ ඥානංශ මේ මේ පොඩි ළමයි රවට්ටන්න කතා කතා කරනවාද? ඇත්තටම මේක තියනවාද කියලා. බෞද්ධ අතරත් ඒක තියෙනවා. බෞද්ධ අතරත් තියෙනවා. විද්‍යාඥ අතරත් තියෙනවා. දේවගතියකක් තියෙනවා. අදේවාදීන අතරත් තියෙනවා. ඔය සූත්‍ර බලනකොට සෑහෙන ගාණක් පේන්න තියෙනවා. දෙයියන් දේශනා කරපුවා, දෙයියෝ ඇවිල්ලා කතා කරපුවා. ඉතින් අපි සාදු කියලා අහගෙන ඉන්නවා. නමුත් අපිට ඒක ප්‍රත්‍යක්ෂණය කරගන්න විදියක් නැහැ. ඒ පැත්තට අපි බණ භාවනා කරලා දියුනේ නැත්තම්. ඉතින් ඒක පැත්තක බලනකොට හිතේ දියුණුවක් තියෙන අයට ඒ සම්බන්ධය තියෙනවා නැති අයට නැහැ. ඒතකොට දේව බ්‍රහ්ම ප්‍රජාපති කියන විදිහට මේක තවත් පැත්තකට පුත්‍රයන්සෙ පෙන්වනවා. ඊට පස්සේ තවත් සෙට් එකක් කරගෙන පෙන්වනවා ඒ ඉන්න දෙයියන්ගේ සුබකින්නක වේහප්පල අබිබු ආදි වශයෙන් දේව කොට්ටාශනිකාය වගේක් ඔන්න බුදුරජාණන්සේ බුදු වෙච්ච ගාම ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී මේ මේ දෙවිවරු ගෝසා කරා කියලා දීර්ඝ වශයෙන් දේවතාලා ඉස්තුවක් අපිට ගෙනහැර දක්වනවා. ඉතින් ඒව අර පිළිගන්නේ නැති අයට පේනවා බුද්ධ ආගමේ තියෙන අඩුපාඩුවක් විදියට. මොකද්ද මේ දේව කතා? මොනවද මේ ගුඩ කතා? මොනවද මේ භූත කතා කියලා. සමහරු ඒවටම කෝවිල් හදාගෙන ඒකෙන්ම හම්බ කරගෙන කනවා. ඒකෙන්ම ඒකෙන්ම මිනිස්සුන්ට පේන කියාගෙන නිමිති බලාගෙන සීන පලාපල කියාගෙන ජීවත් වෙනවා. ඉතින් මේකෙමුත් ගුඪ ලෝකයක් තියෙනවා. ඒක මේ ධබ්බදම මූලපරියාය සූත්‍රය කියන කට්ටියට පේනවා. එදා මෙදා තුල කිසි වෙනසක් වෙලා නැහැ. ඉන්දියාවේ හෝ ලංකාවේ හෝ අපේ මනසේ කිසිම වෙනසක් නැහැ. මේව අල්ලගෙන අපි එක එක විදිහට කතන්දර ගොතනවා. ඉතින් මේ භූත එහෙම නැත්නම් මේ පේන නැත්නම් මේ රූප ධානය වලින් අල්ලන්න පුළුවන් පැත්තට සාපේක්ෂව අරූපය කියලා එකක්, සූක්ෂම රූපය කියලා එකක් බුදුසෙන්සේ පෙන්නනවා මේ දැන් මෙතික් කතා කරපු කියන්නේ සංඥාමය රූපකය කියලා. ඊට පස්සේ මනෝමය කය කියලා. දැන් සංඥාමය කයකට බුදුසෙන්සේ කියනවා භාවන උගාදී වුණාට පස්සේ අරූප ධානය ඒව ආකාසානං ඡායතන විඥානං ඡායතන අකින් සංඥායතන නේව සංඥා නාසඤ්ඤායත. ඉතින් මේක ඉතාමත් ප්‍රසියුම් දෙයක්. නමුත් ਸਰවඥන්සේ පහළ වෙන්න ඉස්සල්ලා ලෝකෙ තිබුණ දෙයක්. ආලකාරාම උද්දකරාම පුත්‍ර ළඟට සිද්ධාර්ථ ගෞතම තාපසතුමා පිළිලා ඉගෙන ගත්තා. නමුත් ඒත් සිද්ධාර්ථ තාපසතුමාට තේරෙනවා මෙතන සත්‍ය නැහැ කියලා. මේ තාම තියෙන්නේ මේ මායාවක් කියලා. ඉතින් ඒ ඔක්කොම අරූප ලෝකේ නැත්නම් සූක්ෂම රූප පැත්තට ගියාට පස්සේ මනසක තියෙන්න පුළුවන් නැත්නම් මේ කයක තියෙන්න පුළුවන් manussත් එක්ක තියෙන්න පුළුවන් මට්ටම් තුනක් මේ මට්ටමට යනකොට දැක ගන්න පුළුවන් වෙනවා ඕලාරික ශරීරයේ සංඥාමය ශරීරයේ මනෝමය ශරීරය සහ සංඥාමය ශරීරය. ඉතින් මේ මනෝමය ශරීරය ගැන හරියට විග්‍රහ කතා යනවා. ඒ මොකද මේ මෑතක ඉඳලා හරියට ඔය විද්‍යාවේ හොයන්න පටන් අරගත්තා. ඉතින් ඊට පස්සේ මේක බුද්ධ ධර්මයේ තියෙනවායි කියලා උංගල දිනේ බුද්ධ ධර්මයට ප්‍රිය වෙන්න පටන් ගත්තා. නමුත් ඒක ඉතිසලල් දුන එක. මේ පදාශය තුල තමයි මේ ලෞකික විද්‍යාව ඔක්කොම වැඩ කරන්නේ. ඒ නමුත් ਸਰවචන්නාංශයේ මේව කොහොම ඉස්සල්ලාම පුහුණු කරගත්තා. තමන්ගේ මේ මනසට දැක ගන්න පුළුවන් තරමට මනස දියුණු කරා. ඉතින් එහෙම දියුණු කර ගන්න පුළුවන් මනසක් තියෙද්දි කාමෙම ගත කරන එක නැත්නම් මේ රූපෙම අල්ලගෙන ගත කරන එක තිරිසං හා සමාන ජීවිතයක් කියන එක සරුවචාන්ති ඉඟියක් කරලා තියෙනවා. යම් කිසි කෙනෙකුට කවදාකවත් ඒ සංඥාමය කායකට මනෝමය කායකට ය아가න්න බැරි වුණොත් මේ මනුස්ස ජීවිතේ ඒකයි සාමාන්‍ය තිරිසනෙකු අතර එච්චර ලুকু වෙනසක් නැහැ. ඒ තිරිසනා කරන ටිකම තමයි මිනිස්සෙකුත් කරන්නේ. අර කියන පැති වලට නොගින්. ඉතින් ඒ ඒ කියන මනෝමය සහ සංඥාමය කියන කොටස් දෙක ආධ්‍යාත්මික කියලා කියනවා. ආගමික කියලා කියනවා. නමුත් මේ තාමත් ඉන්නේ භව චක්‍රේ. ඉතින් මේ සබ්බදම මූලපරියාය සූත්‍රයේ සඳහන් කරන 24ම භව චක්‍රෙමයි විස්තර කරන්නේ. ඉතින් ඒ කියන ඒවා ගියාට පස්සේ බුදුදහමසේ ඒකත්ත නානත්ත සබ්බ කියලා අමුතු වර්ගීකරණයක් වෙනවා. මේ ලෝකේ දේවල් වෙන්වෙන් කරලා ඒකෙන් එකක් කරගෙන ඒක විනිවිද දකින්න උත්සාහ යෑමෙන් කෙනෙකුට ඒකත්වයකට එහෙම නැත්නම් රිඩක්ෂනිසම් කියලා කියනවා විභජ්‍යවාදයකට වැටෙන්න පුළුවන්. ආගම මේක ගත්තේ නැහැ. බුදුජානනාංශය ගත්තා. බුදුජානනාංශය එකක් කරන විග්‍රහ කිරීම සියලු ආගම් වල සමස්තයට බැඳිලා දිව්‍යඥාන්සයට බාර දීලා කටයුතු කරද්දී එකක් කරන ශරීර කොටස් 32කට කපලා ධාතු කොටස් හතරට කඩලා එක එකක් එක එකක් කඩාගෙන යනවා රිඩක්ෂනිසම් කියලා නැත්නම් විදුහුරු ගතිය ඉස්ලාම ලෝකෙට ඉදපත් කරේ සර්වචනවාදී. ඒ නිසා බුදුදහම විදුහුරුයි කියලා කියන්න පුළුවන්. නමුත් ඔය ඒකෙන් බුදුදහම විශේෂ නම්බුවක් හම්බ වෙන්නේ ඉතින් ඒක මේ ඒකත්වය ඊටාත්ම වැදගත් කමඨහන් භාවනාවට. කමඨහන් භාවනාව කියන්නේ ලෝකෙ ඔක්කොම අමතක කරලා තමන්ට ගැළපෙයි, ඉනිමගක් වෙයි, පාරක් වෙයි, යොමුමක් දෙයි කියලා හිතන එකක් අරගෙන ඒකට හිත යොදලා කටයුතු කිරීමට ඒකත්වය කියලා කියනවා. ඒක තමයි අමාරු දෙය. ඒකට සමති කියලාත් කියයි කියනවා. ගොඩාක් දේවල් තියෙද්දී නැත්නම් කාමයේ වශයෙන් අරමුණු රාශියක හිත පෙන්කෙලිද්දී නන්නත්තර වෙද්දී කෙනෙක් ඒකාත්ම වෙන්න නැත්නම් ඒකග්ගතාවෙන්න නැත්නම් ඒකෝදි භාවයක් ගන්න ගන්න උත්සාහය තමයි අපේ අරමුණකට හිත දානවායි කියලා කියන්නේ. එහෙම නැත්නම් ආලම්බණය කරනවා කියලා කියන එකක් එකක එල්ලෙනවා. අන්නේ මේ එල්ලෙන දේ පිරිමිය ගෑණියෙකුට එල්ලුනොත් අපි කියනවා ස්ත්‍රී දූර්තය කියලා. පිරිමි කෙනෙක් කියලා සූදු කෙලින්ද එල්ලුනොත් අක්කුදුත්ත කියලා කියනවා. සුරාවට එල්ලුනොත් සුරා දූර්ත කියලා කියනවා. සර්වඥාන් සඳහන් කරලා කියනවා තමන්ගේ කයට තමන්ගේ කය අරමුණු කරගෙන කය එල්ලෙන්නේ කියලා. ඒකට කියනවා කායගත සතිය කියලා. ඒකත් දූර්තයක්. සියල්ල අමතක කිරීම සඳහා එකට හිත දානවා. අරවට කිය ගමන් මත් වෙලා ස්ත්‍රියට හිත ගිය ගමන් සියලු ලෝකේ අමතක වෙනවා ආලේ අඳ වෙනවා. ඒ වගේම සල්ලි හොයන්න ගියාම ඒකට හිත යනවා ඔක්කොම අඳ වෙනවා. බීපුවහමත් එහෙම වෙනවා. සූදු කෙලින කොටත් වෙනවා. ඒ වගේම දෙයක් තමයි මේ ආගමේ බුදුජානක අපිට කියලා දෙන මේ තමන්ගේම කය ප්‍රත්‍යක්ෂණය කළ හැකි ඒ කය හෝ කයේ තියෙන එකම ධාතුවක් අරගෙන හිත දාන්න පුළුවන් නම් අපි ඒකට කියනවා ඒකත්වයේ කියලා. යම් දවසක කයකට හිත දැමීම හරහා කායගත සතිය දිහිත යාම නිසා ලෝකය අමතක කරගන්න පුළුවන් නම් ඒකේ තියෙන විශ්වසනීයත්වය තමයි ඔය මේ ධ්‍යාන වලට සමාදි වෙනවා කියන්නේ. ඒ අරමුණටම හිත බහ ගන්නවා. ඔටුවා වැලි කණාවක් කුණාටුවක් එනකොට බොම්බ ගහ ගන්නවා වැල්ලි. එහුවට පස්සේ වැලි කුණාටුව වදින්නේ නැහැ, වැදෙන්නේ අර ගොරෝසු ආමට ප්‍රශ්න නැහැ. ඒ වගේ කාටට පුළුවන් නම් මේ අරමුණක් කරන සමසත්ලිස් කර්මස්ථාන දෙන එක අරමුණක් කරගෙන ඒ හිත යොදන්න කය ඇතුළුව ඒකත් එකට වැටෙනවා. ඒකත් බුදුරණන්සෙත් පිළිගත්ත දෙයක්. ඒක හරහාත් ගමනක් යන්න පුළුවන්. නමුත් මේ ඒකත්වයේ හරහා ගියාම සමස්තෙට පාරක් තියෙනවා කියන එක තමයි සමත විපස්සනා දෙකේ වෙනස. ඒකත්වයේ එකයි තියෙන්නේ කියලා බාරගත්තොත් සමතෙට වැටෙනවා. මේක ගිහිල්ලා මේක බින්ගයක් වගේ එකක් මේක එහා කෙළවරේ සමස්තයට දොර ඇරෙනවා. ඒක තමයි හෙලෝග්‍රැෆික් චිත්‍රය කියලා කියන්නේ විද්‍යාවේ ඕනේ අංශුවක් ගත්තොත් සියල්ල නියෝජනය කරනවා. ඒ නිසා එකක් කරන හොතුවට හොයලා බැලුවොත් ඒක සමස්තෙ වෙන්නේ. ඒක උනේ දැන් විද්‍යාවේ වෙලා අවුරුදු 100ක් අත්හැරලා. ඒ 100 ගියාට පස්සේ අණුක පරමාණුක වාදවලට ගියාට පස්සේ ඒ පරමාණුක අංශුවක සමස්ත ලෝකයේ නියෝජනය තියෙනවා. ඉතින් ඒක හොයාගත්තට පස්සේ විද්‍යාඥයෝ විද්‍යාවේ මන්දිරේ කඩාගෙන වැටුණා. දෙදරලා ගියා. ඒකත් ඒ අවසානයේ ওই කියන නානත්තේට වැටුණා. සමස්තයට වැටෙනවා. සර්වඥාන්සේ බොහෝම ලස්සනට ඒක දැකලා අපිට මේ සබ්බදම මූලපරියාය සූත්‍රය දේශනා කරලා තියෙනවා. ඒ බෞද්ධ භාවනා කරන කෙනාට පුළුවන් ඒකත්වයට ගියත් ඒකත්වයේ කෙලවරට යනකොට ඒකේ සමස්ත නියෝජනයක් තියෙනවා. මෙතනදී තමයි පිස්සු වැටෙන්නේ. මේකදී ගිය ගමන් එතෙන්ට ගිහිල්ලා මේ ඒකත්වයට ගිහිල්ලා ඒකත්වයේ ආත්පසීම බුද්ධ විඳින වෙලාවේ ඒකේ নিমග්න වෙන වෙලාවේ ඒකට බැස ගන්න වෙලාවේ මේක තුලේ සමස්තය තියෙනවා කියලා දකිනකොට ඒ මනස අවුරුදු ලක්ෂ 40ක් පරණ වෙලා තිබිච්ච පරිණාමය දිනු වෙන්න පටන් ගන්නවා. අහන්න ඒකට පෞරුෂත්වයක් නැති නිසා ඒක පිළිගන්න ලෑස්ති නැති නිසා උඟ දෙනෙක් ඒකත්වයේ තියෙන නානත්වයේ හෝ සමස්තය දකින්න කැමති නැතු ආය දුවගෙන එනවා ඒකත්වයට ඒ නිසා හුස්ම නැති වෙනකොට ආය හයියෙන් හුස්ම ගන්නවා භාවනා කරනකොට කය අමතක වෙලා යනකොට ආය කය අත ගාලා බලනවා අර ඒකත්වයට ගන්නවා ඉතින් ඒක හුරතල් වැඩක්. ඒක දඬුවම් කළ යුතු වැරද්දක් නෙවෙයි. ඒ නිසා මේ ඒකත්වයට ගියාට පස්සේ ඒකත්වයේ දකින්නේ නානත්වයට සාපේක්ෂව අන්තිමට ඒකත්වයේ තුලත් මේ සබ්බ කියන සමස්ත ඒක තමයි අද අපි දවසේ මාතෘකා කරගන්න හදන්නේ. සබ්බං සබ්බතෝ සංජානාති. ඉතින් සාමාන්‍ය මේ මනස හොඳට හසුරලා ඇති කෙනාට ඒකත්වයේ සහ සබ්බ කියන එක උතුරු දකුණු උතුරු දකුණු ද්‍රව දෙක වගේ බොහෝම ඈතයි. නමුත් සර්වචන්ස වෙන දෙකම එකයි කියලා. ඒකත් ඒ කියන්නේ සබ්බ සබ්බ කියන්නේ ඒක. ඉතින් ওই දෙක අතර වෙනස් වෙන එක පළවෙනි සැරේට යෝගාවචරයට සිද්ධ වෙන්න තවත් 10 රිට්‍රීට් 10ක් විතර කරන්න වෙනවා. කරනකොට තමයි තේරුම් අරගන්නේ මේ කොයි එක විග්‍රහ කරන්න ගියත් ඔය කොයි එකෙත් අනිච්චන් තමයි. කොයි එකත් දුක තමයි. කොයි එකත් අනත්තේ තමයි. හැබැයි මේ කෙලවල තියෙන අනිච්චන් දුක්ඛංග නැත්තම් ලේවල තියෙන අනිච්චන් දුක්ඛංග නැත්තම් පඨවි ධාතුවේ තියෙන අනිච්චන් දුක්ඛංග නැත්තම් තේජෝ ධාතුවේ තියෙන අනිච්ච දුක්ඛ නැත්තම් බැලුවොත් මේ ඒක නියෝජනය කරන අරමුණ වෙනස්. ඒක පට වියාපෝ තේජෝ වායනෝ තවස්සේ සමස්ත වශයෙන් බලනකොට කොයි එකෙන් පටන් ගත්තත් ඔය පොදු ලක්ෂණය එහෙම නැත්තම් කියන සම්තතිය එහෙම නැත්නම් ඒ තියෙන සාමාන්‍ය ලක්ෂණය වළක්වන්න බෑ. ඉතින් මේ කොයි එකදගේ ගියත් දකපු දෙහි හිල් තුනක් දකිනවා පැලිරි තුනක් දකිනවා දොස් තුනක් දකිනවා කියන නිසා අර මෙතෙක්කම් ප්‍රේම කරපු අරමුණට අනිච්චන් දුක්ඛං අනත්ත කැමති දකින්න කැමති නැහැ මේක තමයි කියන්නේ මා පෙම් කළ ජනපද කල්යාණිට හිමියනි මට කළ නොහැකනිගා නවදලි හේනක පෑව වැඳිරිරුව ලෙස වූ මන් නුවණින් සලකා මා ප්‍රේම කළ ජනපද කල්යාණයට හිමියෙනි මට කළ නොහැකන එක. මම මේ ආදායෙන් රකපු ආනාපානේ අනිච්ච දුක්ඛ අනත්තන් තේරෙන කියලා මට කියන්න දෙන්න එපා. මම මේ ආදායෙන් රකපු මම බිමේ හැකිලිමේ අනිච්ච දුක්ඛ අනත්තන් තේරෙන කියන්න දෙන්න එපා. මම ඊටාම වර්ගෙන් අල්ලගත්ත මේ ඔසෝන යවනවා තබනවා කියන එකෙත් අනිච්ච දුක්ඛ පෙන්වන්න දෙන්න එපයි කියලා ඒ බුදුහාමුදුරුත් එක තරහ වෙනවා ආනාපානෙත් එක්ක යාළු වෙනවා. පිම්බීමේ හැකිලිමත් එක්ක යාළු වෙනවා. වම දකුණත් එක්ක යාළු වෙනවා. මහා සීක්‍රමයේ කියලා කියනවා. පාවෝ ක්‍රමයේ කියලා කියනවා. අර ගුරුකුලේ කියලා කියනවා. මේ ගුරුකුලේ කියලා ඒ ගුරුකුලේ අල්ලගත්තට පස්සේ අනේ බුදුහාමුදුරු ප්‍රතික්ෂේප වෙනවා. මේ එක එක වස්තුවක තියෙන ඒකත්වයේ දිගේ අපි කොච්චර බැඳලා තියෙනවද කියනවනම් ගෑණියක් අසාද බැඳගත්තා වගේ. එහි ගෑණි කැමති නැහැ වෙන ගෑණිය දිහා බලනවට. බඳින්න නැතුව හිටියනම් ප්‍රශ්නයක් නැහැ. දැන් මට ප්‍රශ්නයක් නැහැ. කොයි ගෑණි දැක්කද ගෑනුවා අපිට ප්‍රශ්නයක් නැහැ. අරගෙන දිහා බැලුවා කියලා. මේක ඇනේ ඔරොප්පුවෙන් දෙන්නේ නෑනේ. ඒ නිසා තමයි ගත්ත අරමුණ පාවා දෙනවා නෙවෙයි මේ කරන්නේ. මේ ගත්ත අරමුණ තුල සියල්ල තියෙනවා. එහෙම නැත්නම් සමස්ත තියෙනවා. එහෙම නැත්නම් සාමාන්‍ය ලක්ෂණේ තියෙනවා. මේ අරමුණ ගන්නේ ලෝකෙම අපිට මේක බලන්න බැරි නිසා අපේ පුළුවන් පටු මානසිකත්වයට ගැලපෙන එක අරමුණක් අරගෙන අරමුණ ඒකත් කරලා බලන්න. පඩවි ආපෝ තේජෝ වශයෙන් වෙන් කරලා බලන්න. බලලා ඒක හරහා ගිහිල්ලා ඒකේ තියෙන සමස්තය බලන්න. ඒකේ තියෙන අනිච්ච භාවය, දුක්ඛ භාවය, අනාත්ම භාවය ඕනම දෙයකට පොදුයි. මෙන්න මේ පරිණාමයට අපි කැමති නැති නිසායි මේ භාවනා මධ්‍යස්ථානවල ප්‍රශ්න. අරමුණක් අඳුල්ලා දෙන්න ගියාම ඒක ප්‍රශ්නයි. ගයි මෙච්චර ලෝකයක් තියදී කර්මොට යන්නේ කියලා. ඒකත් බෑ. එතකොට හිත අරමුණක තියෙනකොට පිටපයින්. එතකොට ඒකත් එක්ක රණ්ඩු. ඊට පස්සේ කොහොමයි කිව්වොත් ඒකට බය වෙන දෙයක් නැහැ. හැටි ඔය පුළු පුළුවන් වෙලාවේ මේ ඒකත්ම වෙන්න ඒකත්වයට දාන්න නැත්නම් ඒකාග්‍රතාව වෙන්න ඒකෝදි භාවයට එන්න ගියාම අයියෝ එතකොට මේ පංචේන්ද්‍රයන්ගේම ඇති වැඩක් නැහනේ එක ඉඳුරයින්නේ වැඩ කරන්න තියෙන ඇත්තික වහන්න වෙනවනේ කණින් නාහින්න වෙනවනේ අනික් ditta sutta mutolin මේ ස්පර්ශ විතරක් ගන්න වෙනවනේ හිතෙමුත් වැඩ ගන්න බැරි වෙනවනේ කියලා සමානට හරි ශෝකයි ඉතින් ඒ නිසා ඒකත්වයට එන්න කැමති නැහැ ඒගොල්ලෝ කැමති මේ විචිත්‍රත්වය හැමදේම දැක දැක දැක දැක ගත කරන්න. ඉතින් කවුරු හරි ආධ්‍යාත්මික හැඟීමෙන් ආගමික හැඟීමෙන් ඇවිල්ලා පරිේශන මට්ටමින් හෝ ඒකත්වයට දාන්න උත්සාහ කරොත් එයාට සම්පූර්ණ යුද්ධයක් දෙනකොට වැඩි ක්‍රියාකාරකමක් කරන්න වෙනවා. මෙච්චර කල් සංසාරේ කාම ගුණයන් දිගේ ගත කරපු එකනා මේ ඒකත්වයට දාන්න. එතන ඒක අරමුණකට දාන්න. ඉතින් එයා දැනගත්තත් නැත්නම් හැම චිත්තක්ෂණෙම හිත තියෙන එකක තමයි. එකින් එකට පහින එක වෙනම කතාවක්. ඒක දන්නේ නැතුව එයා හිතනවා හැම වෙලාවෙම පොදිය බදාගෙන ඉන්නේ කියලා. දොඩංගුඩ බදාගත්තට එකක්වත් ගන්න බෑ. එකක් ගනින් එක සැරයකට. ගන්න එහෙම තමයි. නමුත් ඒක පහින ශීඝ්‍ර වේගය නිසා අපේ හිතන අපේ හිත සමස්තෙත් එක්ක ඉන්නේ කියලා ලොකු අරසාවක් තියෙනවා. නමුත් බුදු ජානන්සේ පෙන්නන කාලීතාම සියුම් කොටසට කඩන්න තීක්ෂණ බුද්ධිය දාලා බලන්න එක වෙලාවට හිත ගන්න එකයි. අන්න ඒක කොටු කරලා අර එකම අරමුණ චිත්තක්ෂණ දෙකක් ගන්න බලන්න. අරමුණ මාරු කරමින් ගතගෙන චිත්තක්ෂණ වල එකම අරමුණ අරගැනීමෙන් චිත්තක්ෂණ දෙකක් ඉන්න තැන තමයි අරමුණ කියන නම ගැලපෙන්නේ. චිත්තක්ෂණේ චිත්තක්ෂණයට අරමුණු මාරු වෙනවනම් අරමුණු කරගන්න බෑයි කියලා කියනවා ඒක. නිමිති කරන්න බෑයි කියලා කියනවා. එහෙම එකක් තමයි ලෝකේ තියෙන්නේ. බීමත් වෙච්ච වෙලාවක හීනක ඉන්න වෙලාවක රණ්ඩු සරුවල් කරන වෙලාවක බුදුජානක කියනවා හික්මීමක් ගන්නද මං කියන දේ අහන්න ශ්‍රද්ධාවක් ඇති කරගන්න සීලයක් ඇති කරන බලන්න පුළුවන් Tamanට ගැළපෙන එක දිගට හිටින අරමුණක හිත පවත්වා ඒක උදාසීන අරමුණක් වෙන්න ආරින්න ඉතින් මේක මේ පිළිසෙට මං හිතන්නේ එච්චරම බරපතල අභියෝගයක් කියලා මොකද කවුරු හරි ඒක අත්විඳලා තියෙනවා මේක දිගේ ගියාට පස්සේ මේ එකම අරමුණක් දිගේ ඇතුළට බහිරට එකේ පල්ල නැති මල්ලක් ඕකේ තියෙන. එහා පැත්තෙන් එළියට එන්න පුළුවන්. එළියට ආවම මේ අරමුණෙත් අනිච්චන් දුක්ඛන් තියෙනවා. ළමන් ළඟ වාඩිලා ඉන්න එක න වෙන අරමුණක් දිගේ ගියා නම් ඒකෙත් අනිච්චන් දුක්ඛන් නැත්තම් තියෙනවා. කොයි එකෙත් තියෙනවා. නමුත් Tamanට දැන් මතකයි ආපු පාර. Tamanට මතකයි ප්‍රතිපදා. Tamanට මතකයි ආපු පියවර. ඒ නිසා Tamanට පෞරුෂත්වයක් හැදෙනවා. Tamanට කියලා ආත්ම විශ්වාසයක් හැදෙනවා මේ පාර දිගේ මට පුළුවන්. පටන් ගන්නකොට මේක සමස්තයෙන් වෙන් වෙලා නමුත් ඒක එහා කෙලවරේ ආය සමස්තයට යන ආය යන්නේ අනිච්ච දුක්ඛ අනත්ත ආන්න එතෙන්ට යනකොට මේක මුසුප්පු වෙන්නේ නැතුව ඔළුව මත් වෙන්නේ නැතුව මේක තාර්කික දෙයක් මේක විදුහුරු දෙයක් සමස්තය කියන්නේ ඒකත්වයයි ඒකත්වය කියන්නේ සමස්තයයි මෙන්න මේ දෙකේ තියෙන සමානකම දැකීම සාමාන්‍යයෙන් හිතන්නේ පිස්සු කියලා මොකද ඒ තරම් අපි වර්ගීකරණය කළා කියන ඒකත් සමස්තයෙන් වෙනස් කියලා. නමුත් ඔක්කොම භවනා කරලා බලුවට පස්සේ ලබ්බේතෝ විලේ වගේ ඇතුළේ තේරම තියෙනවා. ආනෝක තේරුම් ගත්ත වෙලාවේදී මේ මිනිස්සයා ගොළු වෙනවයි කියන. මුනිවත රකින්නයි කියනවා. මොකද ඒ තරම්ම මේ ලෝකේ එකක් අල්ලන කෑ ගහන එක නා සමස්තයට බයයි. සමස්තය අල්ලන එක නා එකක් අල්ලන කියන එකට කියනවා ඒක පහත් වැඩක් කියලා. ඒ නිසා එකම මනසේ සමස්තය ඇල්ලීම සහ ඒකත්වය ඇල්ලීම තමයි දකුණු මොලේ සහ වම් මොලෙන් කරන්නේ. දකුණු මොලේ සමස්තය අල්ලන්නේ. වම් මොලෙන් ඒකත්වය අල්ලන්නේ. ඉතින් අපි පුරුදු කරන්නේ අධ්‍යාපනයේ වම් මොලේ විතරයි. ඉතින් ඌට පිස්සු අංශභාගේ. මොකද ඒ වම් මොලේ දිනු කරන්න කරන්න දකුණු මොලේ කොර වෙනවා. අංශභාග වෙනවා. බුදුරජාණන් මේ දෙකම සම කරලා දෙන්න තමයි කියන්නේ මොකක් නොකර නිකන් හිටපන්. නිකන් ඉන්නකොට පේනවා මේ දෙකම එක මිනිහෙක් ඇතුළේ පිස්සු දෙන්නෙක් ඉන්නේ. ඒක දකින්න කාට මේක පෙන්වන්න බෑ මේක දකින්න කාට ඒක පෙන්වන්න. පොල් පිට පාගනවා වගේ ඒක පාත් පාගනවා. මේ වැට උඩ යනවා. මේ පැත්ත පාගනවා. මේ වැට උඩ යනවා. මේ මේ පදිනකොට පොල් පිට වැදවද ඉන්නකොට බැලුවොත් මේ හැම කෙනා තුළම මේ වගේ විසම රෝද දෙකක් හයි කරව කරත්තයක් වගේ පටලැවිල්ලක් තියෙනවායි කියලා පුත්තජනය කියන්නේ මේ පටලැවිල්ල කියලා තමන්න තේරුම් ගනිවි අපි එක පැත්තක් විශේෂණය කරන්න යනවා අනිත් පැත්ත යට යවනවා. අනිත් පැත්ත පාගනවා. අධිරාජ්‍යවාදී ක්‍රමයක් තියෙන. දිකටම සමහිත දෙන්න ක්‍රමයක් අපේ අධ්‍යාපනයේ නැහැ. ඒ නිසා බුදුජානන්සේ සඳහන් කළා තියෙනවා ක්‍රියාකාරකම් සියල්ලම නතර කරන්න. හිතාමතා කරන සියල්ලම නතර කරලා විශේෂයෙන් පරියන්කේ සිද්ධ වෙන දේ දිහා බලන්න. සිද්ධ වෙන දිහා බලනකොට ඒ සිද්ධ වෙන දේවල් වල ඕනනම් එක එක වෙන් කළ දකින්න පුළුවන්. එනතන සමස්තයක් වශයෙන් මේක බලුවවණයක් වගේ එකක් තියෙනවා කියලා පේන්නත් පුළුවන්. සමස්තයක් පේනවා. මෙන්න මේ දෙක විස්තර කරන්න කාටවත් බෑ. විස්තර කරන එක වැදගත් කියලා හිතන්නේත් නෑ. ඒගොල්ලෝ හිතන උනාට කරන්න ඕනේ කියලා. හුස්ම ගන්න ඕනේ. නැත්නම් බඩ පුම්බන්න අහුලන්න ඕනේ. කියලා මේ ක්‍රියාකාරකම් දාන්න හදනවා. ක්‍රියාකාරකම් දාන එක වෙනවා. ඒක පටන් ගන්නකොට බයිසිකලක් පදින්න ගිය මනුස්සයර කවදාකවත් බයිසිකලේ බැලන්ස් එක අහුවෙන්නේ නෑනේ. ඒක බොහොම අමෝරාවෙන් පැදලා පැදලා පැදලා තමයි බයිසිකලක බැලන්ස් කරන අන්තිමට අත් දෙක අතහැරලා යන්න පුළුවන් වෙන්නේ. ඒක පටන් ගන්න කෙනාට බෑ. එනවා පටන් ගන්න ගිහිලා ගිහිලා යම් වෙලාවක අනායාසයෙන් සක්මන යන වෙලාවක් හිතන්න. අනායාසයෙන් ආනපානේ වැටෙන වෙලාවක් හිතන්න. ස්වයංක්‍රීව ආනපානේ වැටෙනලා මේක දිහා බලන්න හිටියොත් Tamanට ඕනනම් ආස්වාසේ මුලැමැදාක බලන්නත් පුළුවන්. නැත්නම් සමස්ත ආනපානේ බලන්නත් පුළුවන්. ආන්න ඔය දෙක අතරේ වෙනසක් නැහැ, ගැටුමක් නැහැ. බලන දෘෂ්ටි කෝණ දෙකක් විතරයි කඩල කොටක් කරන කටපැත්තෙන් බලන්න පසපැත්තෙන් බලන්න. කෝණිකා කෝණාකාර දෙක කටපැත්තෙන් බැලුවොත් ඇතුළ පේනවා. පිටපැත්තෙන් බැලුවොත් පිට පේනවා. එකම කෝ එකම කඩල කොටක් දෙපැත්තෙන් බලනවා. ඉතින් මේකට බයයි. අර අල්ලගත්ත බැල්මට තියෙනම ගැතිය නිසා බුදුරජාණන්සේ මේකට සබ්බං කියලා වදනයක් විස්තර කරනවා. සබ්බන් කියලා කියන්නේ මේ ඕනම දෙයක් බැලුවොත් ඒකේ තියෙන මේ සම්ම මේ සමස්තේ අමතර කියන්නේ සාමාන්‍ය ගතිය. සාමාන්‍ය ගත්තම හැම දෙයක් වෙනස් වෙනවා. අනිච්ච. මේ වෙනස් වීම දුකයි. ඒ නිසා භාවනා කරන්න කැමති නෑ. නමුත් මේ වෙනස් වීම හෝ දුක මගේ නෙවෙයි. මට අයිති නෑ. ඒක මේ සබා සිද්ධියක් කියලා දැනගත්තාම වෙනස් වීම කෙරේ තියෙන දුක වාස්පීකරණය වෙනවා. ඉතින් ඒක දකින්න නම් මේ සබ්බන් කියන එක දැනගන්න ඕනේ. අපිට බැරි මොකද අපි අර ඒකත්වයේ තුලින් ගිය නිසා මේ සබ්බය මේ සමස්තය කලාපයක් විදිහට දකින්න වෙනුවට මේක පතුරු ගහලා බැලීමක් කරනවා. අර විභජ්‍යවාදී අතාරින්න කැමති නැහැ. ඉතින් මේකට බුද්ධචාන්සේ පාවිච්චි කරන උපකරණය තමයි මේ විතක්ක ਵਿਚාර කියන චෛසික දෙක. විතක්ක ਵਿਚාර චෛසික දෙක ප්‍රථමයෙන් ඉදේක තියෙන කොඩා අනු කුඩා කොටස් වෙන් කරන්න උදව් කරනවා. පතුරු ගහන්න උදව් කරනවා. විස්තර කරලා බලන්න උදව් කරනවා. විතක්ක ਵਿਚාරයෙන් පාවිච්චි කියන්නේ පරිච්ඡින්න ඥානයකට. පරිච්ඡේද කරන්න. ඉතින් අපි ඒක පාවිච්චි කරනවා. ඒ තමයි ඉස්කෝලේ ගිහිල්ලා අපි කරන්නේ. අපි දේ ඔක්කොම අතහැරලා එක දෙකට හිත දාලා බලනවා. නමුත් මේක ඒක දිගේ යනකොට යනකොට යනකොට ගත්ත විශේ දිගේ මාත්‍රකාව දිගේ අරමුණ දිගේ තමයි අරමුණ ඇතුලේ බොහෝ වෙලා නිරීක්ෂණය කරනකොට ඒ අරමුණ කාලානුරූප වෙනස් වෙන හැටි දකින්න එක වළක්වන්න බෑ. ඒ වළක්වන එක තමයි සමති කියන්නේ. විපස්සනාවේදී Taman ඉදිරිපත් කරගත් අරමුණ කාලයට කාලානුරූපව දිගට බලාන ඉන්නකොට ඒ ජවනිකා වශයෙන් වෙනස් වෙන එක දකිනවා. ඒක බිහිතිකාවක් වෙනවා නිත්‍ය සංඥාව ඉන්න කෙනාට. කවුරුහරි කිව්වොත් අනිත්‍ය සංඥාව බලන්න මේ භාවනා කරන්නේ ආස්වාස් ප්‍රසආසයට ඕ හිත ගියාට පස්සේ ඒක වෙනස් වෙන හැටි බලන්න කියලා. වෙනස් වීම අභියෝගයක් නෙවෙයි භාවනාවේ ප්‍රයෝජනයක්. සතිය උත්කෘෂ්ඨ ඵලයක්. නිසා වෙනස් වීමට සාපේක්ෂව යන්න කිව්වහම ආගමක් අදහන කෙනාට සුචරිතවාදයක් අදහන කෙනාට ඒක කරන්න බෑ. එහාට ඒක අභියෝගයක් වෙනවා. නමුත් ඔය සුචරිතවාද ආගම්වාද පැත්තක දාලා රැඩිකල් වාදීව අනිත්‍ය විනස් වෙන බව විපරිණාමය ඇතිව නැති යන බව උත්වාභාවතා කියන පැත්තෙන් බලන්න ගියාම තමයි තේරෙන්න පටන් ගන්නවා තමන් මේ ඉනිමගකින් උඩට නැගලා උඩ ගිහිල්ලා උඩට ගිහිල්ලා ඉනිමගට පයින් ගිහිල්ලක් කරනවා විතර. ආන්න මේක භාෂාව අසරණ වීමක් විතක්ක ਵਿਚාර අසරණ කිරීමක් අන්නේ අසරණ කිරීම පිළිබඳ ඉස්සෙල්ලාම භාෂාව හරහම මේ භාෂාව අසරණ කිරීම කරපු උත්තරමන් වාසයට තමයි අපි සරුවචනාංශි කියලා කියන්නේ. ඉතින් ඒක නිසා ඒකේ භාෂා විවරණයකුත් තියෙනවා. භාවනා අධ්‍යක්ීමේ ගැඹුරුකුත් තියෙනවා. අනිච්ච සංඥා පිළිගැනීමකුත් තියෙනවා. අහිංසකකමකුත් තියෙනවා. ඕන දෙයකට ඉඩ ආදින ගතියකුත් තියෙනවා. ඉතින් මේකයි අර පටන් ගන්නකොට තියෙන සීලේ සදාචාරය අතර විශාල පටලවිල්ලක් සමස්තයකට කියලා දෙන්න ගියාම සභාවට කියලා දෙන්න ගියාම සිද්ධ වෙනවා. ඒකයි සරුවචනාචි ඉස්ලාම් බණනෝ කියන්නේ තීන්දුව කරේ. කියලා වැඩක් නැහැ. සමස්තය අල්ලන එක නා ඒකත් අල්ලන්න කැමති නැහැ. ඒකත් අල්ලන එක සමස්තය අල්ලන්න කැමති නැහැ. දෙන්න රණ්ඩු. බලනකොට එක එක ඇතුලේ දෙන්නම ඉන්නවා. උදේට එකක් කියන දවල්ට එකක් කියන. ඉතින් මේක මතු කරපුවම මේ මනුස්සයා ඉච්ඡා බංගත්තටපත් වෙනවා. මේ මනුස්සයා හිතනවා මේ මයි ළඟ තියෙන පෞරුෂත්ති ගියා. මයි ළඟ තියෙන අර සබහා මගේ තිබුණ රුචර්චුකන් ටික අතාරින්න වෙනවා කියලා. ඉතින් ඒක බුදු වුණාට පස්සේ පවා විස්තර නොකරනද තරම් බය එලවන සුළුයි. කවුරක්වත් අපේ අම්මලා තාත්තලා කැමැතිම නෑ අපේ චරිතයට එහෙම අත තියන්න. අපේ ගුරුවරු කැමැතිත් නෑ මොකද ගුරුවරයවත් බල්ලා නෑ ඒක. ඉතින් ඒතර ගුරුවරයා බයයි කාට හරි මේ විදිහට රැඩිකල් වාදියෝ බලන්න කියන්නේ. ඉතින් ඒක බලපු දවසේ පේන්නෙත් නෑ ඕක. ඒ ස්වරූපෙන් ලක්ෂ කෝටි වාරයක් බලන්න ඕන. ඒ නිසා බැලලා පෙනුන් නැතත් ඒ බැලීමම නිවනක්. බලලා පෙනෙන්නේ නැති වුණත් මේ බලන්න මේ අනිච්ච සංඥාවේ මේක බලන්න යන එකම නිවනක්. නැති එකාට මැට්ටා කියලා කියනවා. නැති එකාට අවිද්‍යාව කියලා කියනවා. දැඩි මත දහරී කියලා කියනවා. නවන්න බැරි වේලිච්ච කෝටුවක් වගේ කියලා කියනවා. ඉතින් ඒ අයටත් බුද්ධ ආගම ඇති වැරද්දක් නැහැ. සැහැෙන්න කාලයක් ඉන්න පුළුවන්. ඒක කිසි දෝෂයක් නැහැ. හැඩ නැමෙන්න කැමති දෙයක් කෙනාටත් ඉන්න පුළුවන්. එයාට පුළුවන් ඔය දාන සීල භාවනා කරගෙන ඉන්න. නමුත් සීල සමාධි ප්‍රඥාව ඉඳලා සමාධිල ප්‍රඥාවට යන්න කැමති කෙනා ඒ තමන්ගේ රුචි අරුචිකන් ටික පාවා දෙන්න එතෙන් තමන්ගේම මේ කල්පනා විදිය පාවා දෙන්න ලෑස්ති නැත්නම් අමාරුයි ශා วก ෙක් වෙන්න. ඒක අද වෙනකොට ඒක බොහොම මේ අසාධ්‍ය තත්වයකටපත් වෙලා තියෙනවා. ගත්ත එක්කනා ඒක මම ළඟන යනවා. ඒ නිසා මේ සමස්තය වශයෙන් බලනවා කියන එක ඒකත්වයේ බලලා සමස්තය බලනවා කියන එක අපි මේ ಜಾතිවාදීව ප්‍රශ්න දිහා බලනවා සහ මිනිස්සයා සමස්තයක් වශයෙන් බලනවා කියන දෙක අතර වගේ සමානකමක් තියෙනවා. ඔක්කොම કોઈ ಜಾති කරොත් සමස්තය වශයෙන් මිනිස්සු සමානයි. දෙමළ වුණත් සිංහල වුණත් මිත්‍යා දෘෂ්ටික වුණත් සම්මාදිට්ඨික වුණත් සමානයි. ඒක මේ වෙනකොට ඔප්පු කරලා ඉවරයි RNA DNA පරීක්ෂණ වලින් මනුස්සයන් අතර වෙනස් වෙනවා වෙනස් වෙන්නේ දශම 0.0.0.0 කොච්චර දෝ ගාලා ගිල දෙකක ඉලක්කමක් වැටෙනවා ඒ තරම මනුස්සය සමානයි වෙනස් වෙන්නේ දශම 0.0.0.0 දෙකක විතර වෙනසක් තියෙන එක අල්ලන්න බෑ ඒකට මේ පටවන ලද දේවල් තමයි මේ සිංහල බුද්ධ ආගමයි කතෝලිකයයි මුස්ලිම් කාර්යයයි අනම්මනම් කියලා බෙදාගෙන මේක දේශපාලනඥගේ ප්‍රලාපයක් මේක ආර්ථික විශේෂඥගේ ප්‍රලාපයක් මේක සමාජ විද්‍යාඥයන්ගේ ප්‍රලාපය. බුදුහාමුදුර අපිට එහෙම කියලා නැහැ. සමස්තය දිහා බලන්න. සමස්තය කියන්නේ මානවයා. මානව විශ්ෙන් අපි කිසි වෙනසක් නැහැ. මේක දැක්කන් අපිට බැරි අපේ ඔළුවට දාලා තියෙන මේ දේවල් නිසා. මොකද අර ඒකත්වේ ලොකුවට දාලා තියෙනවා. ඔබ සිංහල බුද්ධහගම්, ඔබ අසවල් වංශය, අසවල් කුලයේ, අසවල් දැනුම තියෙන, අසවල් ඥාන තියෙන, අසවල් පට්ටම තියෙන නමට මෙන්න මේ මේ අකුරු එකතු වෙච්ච ඔය එක එකටුවක් වැඩක් තියෙනවද බලන්න මරණයෙන් මත්තේ ඔය පස්සෙන් එහාට ඔය නමට එකතු කරපු අකුරු වල එහෙම ඇත්ත පහල වැඩක් නැහැ. ඌ එව්ව ගලන්න ගියොත් එමේ ඉන්නක බොනුත් මනුස්සකම නැහැ. ඉන්නකමොත් මනුස්සකම නැහැ මොකද අන් ඇවිල්ලා. ඉතින් සමේ සමස්තය බලන්න යෑම කියන්නේ ගංගානම් ගඟේ වැලි තලාවේ නිකන් වැලියටයක් වෙන්න කියන එක. බත් අනිත්‍යය හා සමානයි. අප්පකා වාලුකා ගංගා අනන්තා නිබ්බුතා ජිනා. මේ ලෝකේ නිවන් දකපු ඇත්තෝ ගංගානංගගේ වැලි කැට වලට වැඩිය වැඩි. මොකද ඒ ඇත්තෝ සමස්තේ බාර ගන්න කැමති උනා නිවන් දැක්කා. මේකේ මේ මම අපි මේකයි අරකයි මේකයි කියලා අපි මේ වර්ගවාදයකට එන එක දෝෂයක් නැහැ. ලෝක විවහාර ලෝක සාමාන්‍ය ලෝකපඤ්ඤති ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක හීනයක් බව, ළමා සෙල්ලමක් බව, කුමාර කුමරිකාවන්ගේ වාල්කුවා ක්‍රීඩාවක් බව දැනගන්න නැතුව ඒක එච්චර ලොකෝට ගණන් ගන්න ගියොත් මේ නම්බුනාර නාම ලාභ කීර්ති ප්‍රශංසා විනාසයි. ඒ නිසා බුදුන්සේ සියල්ලම උඩට ගියා. ලාභ සත්කාර සම්මාන සිලෝක ඔක්කොම උඩට ගිහිල්ලා කිව්ව ඕක වැඩක් නැහැ කියලා. ඔය නොලබ ගියා නම් හිතන්නේ ලැබුපයිට කරන ඊර්ෂාවක් කියලා. බුදුන්සේ ඉහළටම ගිහිල්ලා කිව්ව මොකක් හදාට නැහැ. ඔය එකකින් අත් 50කමට කිසිවක් දෙයක් ලැබෙන්නෙත් නැහැ. ඔය නොලබුණයි කියලා මනුස්සත්වයේ අඩුවක් වෙන්නෙත් නැහැ. ඒ නිසා අපි කවදද මිනිස්සෙක් වෙන්නේ? අපි කවදද අනිත් ඔක්කොම මිනිස්සු වශයෙන් දකින්නේ? දැකපු දවසේ උනට මම කියනවා සමස්ත වශයෙන් සමාජික වශයෙන් නිවන් දැකලා ඉවරයි. ඒක තමයි අපි ඉස්සෙල්ලා කරන්න ඕනේ. විශේෂයෙන්ම අද ඉන්නේ අපි සමාජයක. සමාජයක ඉන්නකොට මේ ඔක්කොමලා සමානයි. මොනම විදිහෙන්වත් වෙන් කරන්න ගියොත් ඕක ආත්ම දෘෂ්ටිකට වැටෙනවා. ඒ වගේම පුද්ගලාපරෝපණයක් වෙනවා. Taman දොස් දාගෙනවා, අනුන් දොස් දාගෙනවා. මේක හරි මේ වේදනාකාරී දෙයක් වෙනවා. ඒකට කියනවා අසහනකාරී කියලා. ලෝකෙ ඔයිට වැඩි හොඳට කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා. කද්දාකත් කරන්න බෑ. මේක තමයි සමස්තේ මම මේ සමස්තේ නියෝජනය කරන කෙනෙක්. මම ළඟත් ඔය වැරදි සේරම තියෙනවා. කොටින්ම කියනවා නම් කියන්න තියෙන්නේ ඕනම කෙනෙක් වැරද්දක් කරොත් ඒකට මම වක් කියන්න ඕනේ. එයායි වැරද්ද කරන්නේ මන් නිසා. මම නැත්තම් වැරද්ද වෙන්නේ නැහැ. මේ විදිහට මාතා යතා නියම් පුත්තං ආයසායක පුත්තමන් රකි එවම්පි සබ්බ භූතේසු. සීළු සත්‍යයන් කෙරේ මේ හැම කෙනාම කරන වැරද්ද මමයි වග බලා ගන්න ඕනේ කියලා තාලෙට ගියා නම් අපි වැරදිකාරය එල්ලලා මරන්න යන්නේ නැහැ. අපි තේරුම් ගන්න මේ මාසේ මේ තත්තර බෙනුනේ මම නිසා. අපි මනස හදා ගන්න පුළුවන් විදියක් බලමු. දැන් අපි එහෙම නේ කරන්නේ. වැඩිකාරයෝ ඉල්ලලා මරලා දුප්පතුන් නැති ලෝකයක් හදාගෙන යන්න හදනවා ගමනක්. මේවා ප්‍රලාප. බුදුචානන්සෝ දැනගෙන කතා කරන නිසා බුදුන්සේ සඳහන් කරන මේ සබ්බං කියන පදය ගත්තාම සමස්තයේ සලකන ගතිය ආපෝ ඒක අපිට කරන්න බෑ. ඒකට මම ලෝකේ රක්විච රජ වෙන්න ඕනේ. එහෙම නැත්නම් මට නායකත්වය ලැබෙන්න ඕන කියලා අපි විහිං අපි හිතා ගන්නවා අපිට මේ සමස්තය දැකීමේ පුළුල් මනස ඇති කරගන්න අසවල දෙ නෑ කියලා. නමුත් උප්පත්තියම අපිට තියෙනවා. උප්පත්තියම හැකියාවක් තියෙනවා. මේ සීන ඔක්කොම මම නැත්තම් මගේ කොටසක් නැත්තම් මේ පද්ධතිය මගෙන් නියෝජනය වෙනවා මම පද්ධතිය නියෝජනය වෙනවා ආන්න ඕක වෙනවා භාවනා කරනකොට මේ කය දියවිලා මම සහ මම නොවේ කියන සීමාව නැති වෙන වෙලාවක් මම ඉන්නව පටන් ගන්නකොට හොඳට පේනවා. උද්දම් පාදතල අදෝකේස මත්තක තච පරියන්තම් පුරං නානප්පකාර අසුචිනෝ පච්ච වේක්කදී කියලා කෙස්වල්ලෙන් යට පාතලෙන් උඩ හැම පිරිකෙව් කරත්තා වූ කයක් ඇතුව පටන් ගන්නවා. භාවනා කරගෙන කරන යනකොට හොඳට තේරෙනවා සමහරට ඕන දකුණු කකුල නැහැ. එහෙනම් වම් කකුල නැහැ. ඉතින් යට කොටස නැහැ. නැත්නම් උඩ කොටස නැහැ. ඉතින් ඒ වෙලාවට කලබල වෙන්නේ නැතුව ගියාම පේන මේ මම සහ මම නොවේ කියලා ගත්ත මේ ඕලාරික අත්පටිලාභයේ සීමා මරියාදාවල් දිය වෙලා මේක නිකන් සංඥාමය කොටසකට වැටෙනවා. මනෝමය කොටසකට වැටෙනවා. මනෝමය කොටසත් ඒක ප්‍රශ්නයක් නෑ. ඒක එහෙම තමයි හරි කියලා වැරදි කියලා ප්‍රශ්න කරුවත් කමන්නේ කවදා හරි මෝරලා ගිය දවසේ අන්තිමට මේ මනෝමය කය සංඥාමය කයකට ඉඩ දීලා අයින් වෙනවා. එතකොට බලනකොට පේනවා මේ අජත්ත බහිද්දා කියලා කියන එකේ සීමාව සංඥාවක් විතරයි. අජත්ත බහිද්දා කියන සීමාව මනෝමය දෙයක්. පස්සේ සංඥාවකින් අඟුණට පස්සේ පේනවා නිකන් බැලුමක් අතට හුලන් ටිකක් ගහලා මේක බැලුමේ ඇතුළ පිට කිව්වට ඇතුළත් තුලන් පිටත් තුලන්. දෙකේම තියෙන හුලන් විතරයි. අරක මේ ආතතියක් ඇති කරලා තියෙනවා. අරක නැතිලා ආතතිය තියෙන තාක්කල් බැලුම ඇදිලා තියෙන. සාමාන්‍ය වාතේ එහෙම එකක් නැහැ. මේ ඉන්නේ මේ වගේ සමස්තයට දී වෙන්න පුළුවන් හැකියාවට ඒ කියන්නේ බටහිර මානසික විද්‍යාවේ සඳහන් කරනවා මිනිස්සයයි කියන සතා නැත්නම් මිනිස්සයයි කියන චින්තනය වතුර දාපු අයිස් කැලක් වගේ අර මතුවෙන 110 තමයි මිනිස්සයා Taman අඳුරගන්නේ. 109ක් නෑ 10න් 9ක් වතුර යට තියෙන. අයිස් කැලක් වතුර දාම උඩ කොටසේ. උඩ කොටසේ වෙනස්කම් තියෙනවා. නමුත් සමස්තය වශයෙන් ගත්තාම අපි දන්නේ අපෙන් 10න් එකක් විතරයි. අපි නොදන්න කොටසට බටීර මානසිකත්ව දෙනවා යටිහිත කියලා නමක්. ඉතින් අපි මේ උඩු හිතේ ක්‍රියාකාරකම් පොඩ්ඩකට අමතක කරලා බාහන මධ්‍යස්ථාන ගිල්ල ඇස් දෙක වහන අත අපිට අතක් තියාගෙන මේ මුළු අයිස් කුට්ටියට මෙහිට දාපුවාම වෙන්නේ මොකක්ද? අර උඩු හිතේ තිබුණ හිත යටි හිතට බහින. යටි හිත වශයෙන් අපි ඔක්කොම සමානයි. යටි හිතට ගියාට පස්සේ <coughs> ඒකේ ওই ගෑනු පිළිව ගන්න නැහැ. ඒකේ වයසට යෑමකුත් නැහැ. ඒ වෙලාවකුත් නැහැ. ඒක ස්ථානෙකුත් නැහැ. මේකට පුදුම බයයි. මොකද එතෙන්ට යනකොට මම නැති වෙනවා. අර මම කියන මේ සංකේතාත්මක සංඥාමය වූ වෙමි නොවිමි මම සා මම නොවේ කියන සීමාව නැති වෙනවා. මනගන්න බැරුව යනවා. විහාරයේ බැලුමක් කරලා ගියාට පස්සේ හුලන් ටික මොකෙන් මනින්නේ? ඒ වගේම මේ තණ්හා කරලා මගේ කුට්ටිය කඩා ගන්න කේල් කනවනම් අපි මුල්වරින් ඉල්ලනවනේ. ඒ වගේ අර මුල් කොටස ඉල්ලන ගතියක් මේක නැති වෙනවා. ඒ නිසා කොයි වෙලාවක හරි මැරෙන්න ඉස්සලා මැරෙනවනම් කියන්නේ භාවනා කරනකොට Tamanට තේරෙනවා නම් මේ ඕලාරි කත්තපටලාභේ දී වෙලා මනෝමයකට යනවා මනෝමය දීලා සංඥාමයට යනවා යනකොට යනකොට මේ මම කියාගෙන දන්ට රූපේ ඇතුළ පිට වේදනාවේ ඇතුළ පිට සංඥාවේ ඇතුළ පිට සංස්කාරයේ ඇතුළ පිට ඊට පස්සේ විඥානයේ මේ කියන දෙක අතර දෙක බෙදෙන ගතිය දිහා බලනකොට මේකේ තියෙන මැජික් එක පේනවනම් අපි මොන තරම් විඥානයේ මායාවකට රැස්සලා මැජික් බලමින් ඉන්නේ කියන එක තේරෙනකොට පේනවා මේ විඥානය විතර සටකපට දෙයක්, චපල දෙයක්, වංචනික දෙයක්, මායාකාරී දෙයක් කොහේවත් නැහැ. මොකටද මේ දේ කරන්නේ මේ විඥානේ? මාලව જાතිය බෝ කරවන්න. වෙන කිසිම තැනකට ගෙනියන්න විඥානේ ඕන කමක් නැහැ. ඒ නිසා මේ කරන හැම ක්‍රියාකාරකමක්ම ලිංගික දර්ශකයක් කියලා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කිව්වා. සර්වචනංශයේදී පොඩ්ඩක් වෙනස් කරලා කිව්වා ඒක ලිංගිකව නෙවෙයි සෙක්ෂුවල් නෙවෙයි සෙන්ෂුවල් කියලා මේ ඉඳුරම් පිනවීම කියලා. මේ ඉඳුරම් පිනවීමෙත් කොහෙද પરමාර්ථය? කොතනින්ද කෙලවර වෙන්නේ? එක එක්කත් මැරලා නැහැ ඉඳුරම් පිනවලා. ඔක්කොම මැරලා තියෙන ඌනම මේක දකින්න අපි හිතන්නේ බංකොලොත් භාවයක් කියලා. අපි හිතන්නේ මේ කුල්ලෝ ගහලයි කියලා. අපි හිතන්නේ දිරලයි කියලා. අපි ඉන්නේ මේක නිකන් මේ මේ කඩාවැටෙන්න හදනවායි කියලා. ඉතින් මේ කඩාවැටෙන්න හදනවා නම් කඩාවැටෙන්න හදනම දැකීම තමයි මේ අනිත්‍යත්වයේ දුක්ඛත්වයේ අනාත්මය කියන්නේ. නිසා මේ සමස්තය වශයෙන් දකිනකොට අපි ඒකට නමක් දාගත්තා ගොජේ කියලා. භාවනා කරනකොට මේ ඔක්කොම සද්දත් ඇහෙනවා, වේදනත් දැනෙනවා, හිතවිලිත් එනවා, ආනාපානෙත් තියෙනවා, වරක එනවා, වරක යනවා. මේ සමස්තය තියෙනකොට තමයි සබ්බ කියන එක දකිනකොට ඕකට නමක් දාන්න නැතුව ඕක විතක්ක කරන්නේ නැතුව, ਵਿਚාර කරන්නේ නැතුව මේ අර කියන විදිහට සබ්බතෝ සබ්බං සබ්බං සබ්බතෝ සබ්බාය සබ්බං මේති කියන විදිහට මනින්න නැතුව ඕකත් එක දවසම ඉන්න පුළුවන් නම් කිසිම කෙලෙසයක් උපදින්නේ නැහැ. ඒ ගොජෙත් එක්ක දවසම ඉන්න පුළුවන් නම් නම් කරන්නේ නැතුව ඊට පස්සේ අපිට තේරෙන පටන් අර ගන්නවා ඒකේ මට මගින් ඒකට ආරෝපණය වීමක් උත්ප්‍රේරණේ වීමක් නැහැ. එතකොට අපි ඒකෙන් කෙලසෙන්නේ නැහැ. ඒක කෙලසන්ට යන්නේ නැහැ. නමුත් අපිට අර නමක් නොදී ඉන්න බැරිකමක් තියෙනවා මේක. ඒක දකින්නකොට මොනවාරි කරන්න හිතෙනවා. ඉතින් ඒ කරන්න තියෙන ඒ ගායර තමයි කෙලස් කියලා කියන්නේ. කුප්පනොයි කියලා කියන්නේ. කුපිත වෙනොයි කියලා කියන්නේ. එතන ඒක දකින්නට එන බයට කෙලස් කියනවා. ඒක බොහොම සියුම් කෙලෙසයක්. ඒ නිසා ඒක දැකලා මේ සමස්තය දැකලා එහෙම නැත්නම් ආනපනේ සම්පූර්ණයෙන්ම ගෙවිලා ගියාට පස්සේ මේ වැට කොටු බැම්මි නැති ලෝකෙ චිත්ත මට්ටමට යනවා. අන්න ඒක ආවට පස්සේ දැන් මම මොකද කරන්න කියන එක අහන්න නැතුව මේකට හැඩ ගැහෙන්න පුළුවන්ද? ඒකට හුරු වෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් මේ ගුරුත්වාකර්ෂණ හිටපු අපි ගුරුත්වාකර්ෂණ නැත්තන කියලා පාවෙන්න පටන් ගත්තට පස්සේ අපිට කොච්චර වෙලා යයිද ඒකට හුරු වෙන්න. ආන්නේ වගේ මේ තෘෂ්ණා ගුරුත්වාකර්ෂණ නැති වෙච්ච තැනක මාන්නේ නැති තැනක දිඨිය නැති තැනකට ගිහිල්ලා අපි දැම්මහම අපි ආයෙ දුවගෙන එනවා තණ්හා මාන දිඨි තැනට අර මයින්නා තමන්ගේ කූඩුවට එනවා වගේ. බල්ලා තමන්ගේ කූඩුවට යනවා වගේ. එහෙම නැතුව මම දැන් කූඩුවෙන් පිට ඉන්නේ. මම මේ සමස්තේ ඉන්නේ කියලා මෙන්න මේකට දෙන්න නම් කාය ජීවිත දෙක নিরপেক্ষ වෙන්න ඕන කියලා ආචාර්ය වංශලා කියනවා. අපි ඒකට බයයි. අපි ඒකට අර කය නැති වෙලායයි ජීවිත නැති වෙලායයි කියලා අර සද්ධාවේ වර්ධනයේට කාය ජීවිත අපේක්ෂා වෙනවා ඉස්සරහට බාධා කරනවා. වීරිය වර්ධනයට කාය ජීවිත අපේක්ෂා බාධා වෙනවා. සති වර්ධනයට කාය ජීවිත අපේක්ෂා බාධා කරනවා. සමාධි වර්ධනයට ප්‍රඥා වර්ධනයට. ඒ නිසා නවහකාරේහි ඉන්ද්‍රියානි තික්ඛානි භවಂತಿ කියලා ඒ විදිහට බාධා කරන ධර්ම නාමයක් අටුවාචාන් වහන්සේලා එකතු කරලා සඳහන් කරලා තියෙනවා. කායේච ජීවිතේච අනපේක්ෂතාව උපට්ඨපේති කියලා. සද්ධාව අසීමිතව වැඩෙන්න කාය පිළිබඳව සහ ජීවිත පිළිබඳව අපේක්ෂාව අතාරින්නේ. ඉතින් මේ නිසා සමහරව සියදීනස ගන්න. මේක පටලවා ගන්න. එහෙම නැත්නම් මෙච්චර වොමනායේ මට සමාධිය වඩා ගන්න බැරි මේ අසවලාන නිසා තමයි මට බාධා ආද කරන්න කියලා හිතුවොත් ඒ මනුස්සයා මරන්න යනවා. ඒව තමයි බුදුරජාන්සේ පෙන්වන මේ අන්ත. එහෙම නැතුව මේක දිහා බලලා ලක්ෂ කෝටි වාරයක් සිද්ධි කළා සිද්ධි කළා සිද්ධි කළා සිද්ධි කරලා තමන්ට මේ පේන සමස්තය දකින්නකොට ඒ කොටසක් කඩා ගන්න යන්නත් එපා. ඒකට අලුත් ව්‍යාපෘති දාලා ගොඩ පෙරක දෝරුකම් දාලා අවසන්නේ තතු මේකට එන්න අරින්න ආය යන්න අරින්න නැත්නම් සමස්තෙට එන්න ඒකත්වයට යන්න ආය සමස්තෙට එන්න ආය ඒකත්වයට යන්න ආන්නේ විදිහට යන්න ගියාම මේ මේ ආකල්පෙට කියනවා කලාප සම්මර්ෂණය කියලා කලාපයක් වශයෙන් දකින්න මේක මේ ඝණයක් විදිහට දකින්න ඉපයි කියලා ඝණයක් විදිහට දැක්කොත් මූලාවට අහු වෙනවා මේක කලාපයක් ඉලපත ගලවනවා කූරු ටික බලනවා ආය එකතු කරනවා ඉලපත කියනවා ගලවපුවාම කූරු මිටිය කියනවා මේ කූරු කියනවා මිසක ඉලපත කියන්න බෑ ආනෙජයක බැඳෙන්න සහ ගැලවෙන්න ඉඩාරින්න පුළුවන් කෙනාට තමයි භ්‍රමචර්ය රකින්නයි කියන්නේ ඒ තමයි තපස කියලා කියන්නේ ඒකට තමයි අපි මේ ගීගේ අතාරින්නේ නමුත් අපි අර පොදියම මම සිංහල බුද්ධඝම් මම සිංහලයා මම පිරිමියා ගෑණි කියන එක ඒ කුණු හපේ හිතේ තියෙන තාක් කල් අපිට අර ඉලපතේ බැලු වෙලුන් ලියන්න කැමති නෑ අපි මොකද කාය ජීවිත අපේක්ෂාව නිසා ඉතින් ඒ නිසා ඒක කාටවත් පටවන්න බෑ. කාටවත් කියන්න බෑ මම කාය ජීවිතය අතාරපන් කියලා ඌ වහකයි. ඒකට මහා ප්‍රශ්නයක් එනවා. බුදුන්සේ කියනවා මෙන්න මම කියලා තියෙනවා ඔය සද්ධාදී ඉන්දිය ධර්ම නමේ වැඩෙන්න නම් කය සහ ජීවිතය කියන එක අපේක්ෂාව අඩු කරන්න. මේක තමයි අපි ලෝකේ කරන ලොකුම දානි. අපි මේකට කැමති නම් මේක තියාගෙන ලෝකේ ඕන දෙයක් දෙන්න කැමති. ගෑනු දරුවෝද රත්තරන්ද මිනිමෙතුද ඕනේ දෙයක් දෙනවා. අන්නම් ශරීරාංගයක් හරි දෙනවා. මේ මම ඇින්දෝ. ඉතින් බුදුසසුනචාර ගත්ත පුදු පුංචි අරමුණට සාපේක්ෂව ඒක විපරිණාමයේ වේගන යනකොට ඕලාරික භාවයෙන් මනෝමය භාවයෙන් සංඥා භාවයට යනකොට Taman දන්නේම නැතුව අරමුණ විපරිණාමයට වෙනකොට බලන හිත ඉබේම විපරිණාමයට යනවා. ඒකට කියනවා ඥාතංච ඥානංච උබෝපි විපස්සති කියලා. අරමුණ විපරිණාමයට යනකොටම යෝගාවචරය බය වෙන්නේ අරමුණ නැතිවයි කියලා නෙවෙයි. ඒකට සාපේක්ෂව මමයා දී වෙන නිසා. මමයා විජාබහුව වෙන නිසා. මමයාගේ සීමා මාර්ගය නොදකන නිසා. ඒ නිසා බුදුජානනාංශයේ කියනවා මමයේ ඉන්නවයි කියලා ගන්නදී කියලා. මමෙක් ඉන්න ඔප්පු කරලා වෙන්නපන් කියලා. ඔප්පු කරන්න ගියාම ඔප්පු කරන්න බෑ. මම තුන් ආකාරයට පෙන්නනවා. ඕලාරික අත්පත්ලාභය වශයෙන් මමෙක් ඉන්නවා. මනෝමය අත්පත්ලාභය වශයෙන් මමෙක් දෙන්න කියනවා. සංඥාමය අත්පත්ලාභය විදිහට මමෙක් වෙන්නට. එන්නේ එන්නේ එන්නේ එන්නේ මේක තුනී වෙලා පිපිඤ්ඤම දෙයක් වාගේ දවල්ට පායපු හඳක් වාගේ තිබුණත් අපි ඒකෙත් එල්ලෙනවා. ගොරෝසු වෙලා වෙල්ලෙනට වැඩිය අර ඒක ලීන වෙච්ච වෙලාවේ ඒක <coughs> අවචාවට ගිය වෙලාවේ ඒක පිළිබඳ පරිේශන කරන්න ලේසි. ඒසක් කිනා පුළුවන් තරම් කාමයට ඇතැල්ලා රූප ලෝකෙට යන්න. රූපයට ඇතැල්ලා අරූප ලෝකෙට යන්න. ඒ ගිහිල්ලා පුළුවන් තරම් ඉහළම සමාජයට ගිහිල්ලා බලන්න මේක. මේ මම සහ මම නොවේ කියන එක සීමාව සංඥාවක් මත පමණ නම් මම කියන්නේ සංඥාව පමණයි. මම නොවේ කියන්නේ සංඥාව පමණයි. ඒ නිසා මෙතෙන්දී පහර දෙන්නේ මම සහ මම නොවේ කියන එකට නෙවෙයි. දෙක වෙන් කරන සීමාවට. මේ දෙක වෙන් කරන සීමාව කොතනද තියෙන්නේ භාවනා කර කර යනකොට මේක අජ්ජත් වෙනවා බහිද්දා වෙනවා ප්‍රිය වෙනවා අප්‍රිය වෙනවා ගුරුසු වෙනවා සියුම් වෙනවා මනාප වෙනවා අමනාප වෙනවා අතීත අනාගත පච්චුප්පන්න වෙනවා මේ සීමාව පෙන්වන පස් ආකාරයකට සරුවචනාදී රූපයේ අජ්ජත් බහිද්දා සීමාව වේදනාවේ අජ්ජත් බයිද්දා සීමාව සංඥාවේ අජ්ජත් බයිද්දා සීමාව මගේ කෙරුවාවල් වල අජ්ජත් බයිද්දා සීමාව ඊට පස්සේ මේ අජ්ජත් බයිද්දා සීමාවල් ළඟන නටන විඥානයේ සෙල්ලම ආනෝක දිහා බලනකොට අපි අතට කිසි වෙනසක් නැහැ. ඔක්කොමලා නටන්නේ එකම පිස්සුවමයි. ඒක දිහා දකිනකොට රතුවල්පත් කාලා ඉන්න ඕන hina කාලා ජීවත් වෙන්න පුළුවන්. අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් දෙන නිදහසට කරුණු ගහනකොට අපි මේ කරන නඩු අපි මේ කරන මේ ගහපාදීම් දිහා බලනකොට ඉතින් පුදුරජාන් වහන්සේ බාගෙට hina වෙලා බලන් ඉන්නේ ඇයි කියලා තේරෙනවා. උන්වහන්සේ සාරාංශක කල්පලක්ෂණකේ බැලුවා. තමනුත් දැක්කා මේ වෙලාවේ උපදින මරණ සත්‍යයක් දැක්කා. දැක්කට පස්සේ පේනවා මේ මිනිස්සු මොකක් හරි එකක් අල්ලගෙන පණ එපා කියාගෙන. අර අල්ලගත්ත කාරණා මතින් මැරෙන්න යා. මැරෙනවා. ඇත්තටම මැරෙනවා. නැන්නේ මොකීට මේ මැරෙන්නේ? මේව කොච්චර මැරිලා තියෙනවද? ඒකක්වත් බලන්න බෑ. මොකද මේ සමස්තයට එනකොට එයා පිළිගන්න කැමති නැහැ අපි ඔක්කොම මිනිස්සු සමානයි කියලා. නිසා බුදුජානනාංශයේ බෞද්ධයන්ට නායකයෙක් උනේ නැහැ. බුදුරජාණන්සේ මානවයාට අලුත් අදහසක් ඉදිරිපත් කරා. මේ අපි ඔක්කොම එකයි මේ කුඩු මිරිස් කාපු රිලව් වගේ නියව ගන්න යන්න එපා. ඒකගේ වැරද්ද මගේ වැරද්ද කියන්න යන්න එපා. වැරද්ද වැරද්ද. ඥානানন্দ ආමතුරු කියනවා කවදාකවත් අනුන්ගේ වැරද්දක් මට දකින්න බෑ මම නොකරපු જાතිකක් කියලා. ඕන කෙනෙක්ගේ වැරද්දක් වැරද්දක් වශයෙන් පේන්නේ තෝත් ඕක කරලා තියෙන නිසා. තෝ කරන වෙලාවේ තෝ අනුකම්පා කර ගන්නවා. අරූගේ වැරද්දට එල්ලලා මරන්න ජූරි සභාවල් කැඳවලා මෙන්න બોලේ නැට්ට උඩ තියාන කෑ ගහන හැටි බලනකොට හරියට කවදාකවත් වැරදි කරපු නැති කෙනෙක් වගේ. ඉතින් ඕනම වැරද්දක් දකින්න ඔය වැරද්දක් කියලා වැටෙන්නේ මං ඕක කරලා තියෙන නිසා. ඉතින් මම මං මන්දනේ කියන එක හොඳ නෑ ඒකට මං කියනවා. අවුරුදු 26 වෙනකම් කරලා තියෙන වැරදි ටික මට හරියට උදව් වෙනවා. මේ වැරදි කරන මිනිසුන්ට සමාව දෙන්න. ඔය ටෙඩි මං කරලා තියෙනවා. හිතාමතා ඒක මේ වැරදිලා නෙවෙයි මං කියන්නේ වැරදි මං හිතාමතා මේ සමාජ විරෝධී වැඩ ඒ එම් මේ වයිඑම් ආර් කියලා නෑ ඒකට කියන්නේ ඒ වයිඑම් කියලා ඇංග්‍රි යං මෑන් කරන්නේම පිටවීම කියලා තිබුණොත් එතනින් ඇතුල් වෙනවා ඇතුල් වීම කියලා දොරතුරු එකෙන් පිට වෙනවා ඉතින් ඒක කිරුවට පස්සේ කාණිවල් එක බැලුවේ නැතත් කමන්නේ ඒ වැඩේ කෙරුවා නම් ඇති ඕන දැනක දාලා තුන පුස්තකාලේ හරි මෙතෙන් ඇතුල් වීම කියලා මම එකෙන් පිට වෙනවා කවුරුද තව කොහෙද ඔය යන්නේ? ආ මේ බෝඩ් එකක් තියෙනවා. හරි හරි මං අනිත් පැත්තෙන් එන්නම් කියලා. ඉල්ල බැලුවට පස්සේ ලෝකේ කරකොලත ඇරියා. ඉතින් තව කවුරු හරි මං එන්නදී ඇතුළේ නේ පිටු වෙනවා දඟනවා මට hina යනවා. අනේ බත් මම වගේමයි. බනින්න දෙයක් නැහැ අපිට ඕන නම් ඵලයන් ඇතුළෙන් ඕන ඇතුළෙන් ඵලයන් පිට වෙනවා පිට වෙනවා. මේ අනික් කට්ටිය සුද්ධවන්ත වෙන්න හදනවා. ඒ සුද්ධවන්ත වෙන්නේ මේ සමස්ත පිළිගන්න කැමති නැහැ. මේක ප්‍රകൃතිය බව පිළිගන්න කැමති නැහැ. එයා හිතනවා නෑ මේක විනයනේ කරන්න පුළුවන්. විනයන කළ යුතුයි. කෙරුවට කමන්නේ කරන්නත් පුළුවන්. යම් ප්‍රමාණයක ප්‍රතිඵල තියෙනවා. 100%ක් හම්බ වෙන්නේ නැහැ. කේවල தත්වෙට එන්න බෑ. මේ ලෝකේ කක්කා. මේ ලෝකේ කවදාකවත් කේවල පරිසුද්ධත්වයට යන්න බෑ. කේවල පරිසුද්ධත්වේ පරිණිර්වාණි. නිවන කියලා කියන්නේ යම් ආසව ටිකක් ඉතුරුලා තියෙනවා. ඒක නිසා පරිණිර්වාණය සෞපදිශේෂ අනුපදිශේෂ වෙනවා. උපදිශේෂ තියෙද්දිත් නිවන් කියන බුදුහාම. සියල්ලෙන් තුනට පස්සෙත් නිවන් කියනවා. කොහොමඩක්වත් බෞද්ධයා අනුපතිශේෂ නිර්මාණය මේ මේ සෞපතිශේෂ නිවනට කැමති අනුපතිශේෂිකට බයයි. මරණයට පස්සේ තමයි නිවන් සප ලැබේවා කියලා කියන්නේ. දැන් පිරිනොම් පෑවයි කියලා අඬනවා. පිරිනොම්සේ පිරිනොම් පෑවයි කියලා පිරිනොම් මංචේ ළඟට ගිහලා අඬනවා. අයියෝ කියලා. ඒ කියන්නේ නිවන් දකින්න එක හොඳයි. පිරිනොම් පාන එක හොඳයි. මේ දෙක වෙන් කරගෙන බෞද්ධය මේ දෙක මැදනේ ආගම හිර කරගෙන තියෙන්නේ. ඒ නිසා බෞද්ධය කැමති නෑ මේ පිරුණම් පාන දාගෙන. අරගන්සේ නිවන් දැකලා උඩින් යන්න තියෙනවනම් කට්ටියට උඩින්. නිවන් දැකලා අනුන්ගේ හිත් කියවන්න පුළුවන් නම් ඒ ටිකේ තමයි අපිට මේ සෙල්ලම් කැල්ල තියෙන්නේ. ඉතින් මරණයයි නිවනයි දෙක එකට ඉන්න සමශීසී නිවන චි ඒ කැල්ල පුතේ නැත්තම් හොඳයි. ඒක හරි සෞත්තු ඉන්නේ නිකන්. මරණ නිසා නිවන එක සැරේ ලැබෙනවා කිව්වම අපිට වෙන ගේමක් නෑනේ එතකොට. අපිට ඕනේ මේ නිවන් දැකලා බල්ටි ගහන්නනේ. විසිල් ගහන්නනේ. ඉතින් ඒක හම්බුන ඒක විකුණනවා හැයෙන්න විකුණන බුද්ධාගමේ. මහායාන කියලා ඒක එක විකාරයක් තියෙනවා, චේනවාණි කියලා තව විකාරයක් තියෙනවා. දෙකේ එකක්වත් පරිණිරවාණ විශ්වාස පිළිගන්න කැමති නැහැ. පරිණිරවාණ චිත්‍රපටය හැමාරයි. අපිට නිවන් දැකලා වැඩ පෙන්නන්න. ඒ කියන්නේ මේක මේ දඩමීම කරගන්න. ඒක මේ උපහාසයට ලක් වෙනවා මේ සබ්බදම මූලපරියාය සූත්‍රයේ සර්වචන්සේ පෙන්නනවා. කොයි වෙලාවකරි කාට හරි මේ සමස්ත පිළිගන්න පුළුවන් නම් එයා ආය පරිශන කරන්නේ ආය යමක් හොයා යන්නේ මොකද මේ සමස්තය සමස්තේ පරිශන කරන්නේ මේක තව මට්ටම් කරන්න පුළුවන් වෙයි මේක තව හොඳ කරන්න පුළුවන් වෙයි මේක හොඳ කෑල්ලක් ඇති ඉතින් ඒක හොයාගෙන රැත් හොයනවා දවලුත් හොයනවා හිටගෙනත් හොයනවා ඇවිදිමුත් හොයනවා නිදාගෙනමුත් හොයනවා ඉතුරු කෑල්ල හම්බ වෙනකම් නෑ එහෙම කන්නේ මේකේ තියෙන ඌණ භාවයක් මේකේ තියෙන්නේ වෙනස් වෙන ස්වභාවයක්. මේකේ තියෙන්නේ බලාන ඉන්න එක වෙහෙස කරන ගතියක්. නමුත් ඒක මගේ නෙවෙයි. ඒ සමස්තයට යන්න මගේ නෙවෙයි. ඒකට කියනවා universal unconscious කියලා. සමස්ත නොදැනීමක් කියනවා. මේ සමස්ත නොදැනීමත් එක්ක දිවෙච්ච ගමන් ඒකට සර්වඥ කියලාත් කියනවා. ඒ සමස්ත නොදැනීම තුළ සියල්ල දැනීම තියෙනවා. මොනවා හරි එකක් දන්නවා කියලා කියන්නේ සමස්තය දන්නේ නැහැ කියලා. ඒ නිසා මේ මේ සමස්තයට එකතු වෙනකොට වෙන්නේ මොකක්වත් නෙවෙයි මේ ඇතුළ පිට කියන අර සීමාව දිය වෙලා යනවා. එච්ච වෙන මොකක්වත් වෙන්නේ නැහැ. දැන් අපිට ඒ දවස්වල සෛල විද්‍යාව උගන්වන ඉස්ලාම සෛලය කියලා එකක් අනික් සෛල වලින් වෙන් කරලා පේනවා. ඊට සෛලය ඇතුලේ න්‍යෂ්ටිය කියලා එකක් වෙන් කරලා පේනවා. ඊට පස්සේ බලන කියනවා න්‍යෂ්ට බිත්තිය කියලා ඇත්තට මොකක්වත් නැහැ කියලා කියනවා. ඒක නිකන් ඇහිදල් වගේ එකක්. ඒතර ප්‍රාක්ප්ලාස්මික න්‍යාස්ටි ඇතුලේ සහ පිට දෙකම එකද නැද්ද කියලා අහනවා. ඕ කියලාත් කියනෝ නෑ කියලාත් කියනවා. ඊට පස්සේ මේ සෛල බිත්තිය අරගෙන කියනවා බාහිරේ තියෙන ශ්‍රාව සහ ඇතුලේ තියෙන ශ්‍රාව සමානද නැද්ද කියලා. ඉතින් උස්සස්ම කට්ටිය කියන සමානයි කියලා. සෛල විද්‍ය ඉගෙන ගන්න කිව්වා. හාපෝ ඇතුලේ ඔයද පිට වෙන්නේ. පිටේ ඔය එකයි අතරින් එකයි කියලා කියනවා. ඉතින් මේකදී හොයන මේ ඉසල සෛලයක් කියලා එකක් හදාගෙන ඒක ඇතුලේ නියෂ්ටියක් කියලා එකක් හදාගෙන ඒකට පිටියක් දාගෙන ඒ පිටිය දැල් දැල් කියලා කියනවා. ඉතින් ගෑණියෙකුට අපි හිතමු net එකකින් ඇඳුමක් මහුවයි කියලා. ඉතින් ඒක ඇඳයි කියලා තියෙනවා නැතුවයි කියලා හෙළුවේ නේ. පේන්ට් ඕනේ ටික පේනවනේ. අපි කියන්නේ ඒත් කවන්නේ දැලකින් හරි කවන්නේ වහලා තියෙන කොහොඳයි. ඉගල කියනවා වැව්වට මොකද පේනවා කැලි ටික කියලා. ඉතින් මේක උතු මෙන්න මෙතන සදාචාරය තියෙන්නේ. ඒ නිසා මේ දාගෙන ඉන්න සීමාවල් පිළිබඳව සමස්තය වශයෙන් බලන්න ඒක මොන තරම් මන සංඥාමේද මනෝමයේද පෘථග්ජනයට ඒක මේ යකඩ බීත්‍යක් වගේ එකක්. යකඩ බීත්‍යක් වගේ කරන පෘ탁 පෘ탁 වින් වින් වින් වින් වින්. බුදුසසුන කියන නිවන් දකින්නට වෙන් තමයි හැබැයි නිකන් දැලකින් වෙන් වෙලා තියෙන්නේ. වොලිබෝල් ගහනකොට හරි බැඩ්මින්ටන් ගහනකොට හරි බෝලේ එහා පැත්තට ගියාට පේනවනේ මොකද දැලස් වෙන්නේ පේන්නේ. ඒ නිසා දැලට උඩින් ඉඳගෙන net එක බෝලේ බලන්න ඕනේ මොකද දැලෙන් එහා පැත්තට ගියත් පේන්නේ. දැලෙන් එහා පැත්තට මෙහාට බෙල්ට් එක බෙදුනට බුදුරජාණන් කියන්නේ කොයි කොනේ හරි ඉඳගෙන බලපන්. උඹට ওই කොච්චර වේදනා හිතිලි සද්දාවත් ওই දැලාස්යෙන් ආනපනේ පේනවා. කොච්චර වේදනාවක් ඒ ඇසින් ඉඳගෙන ඉන්න බව පේනවා. ඒ නිසා වේදනාවයි කියලා භාවනාවත් අරින්න එපා. මේ වේදනාව වශයෙන් බලපං ආනපාන. තද්ද වශයෙන් බලපං ආනපාන. හිතවිල්ල වශයෙන් බලපං ආනෝ. ඒතකොට වෙන මේ ශබ්ද වේදනා හිතවිලි ඝන බහල තහඩු නෙවෙයි. ඇහිදල් සහිතයි. ඉතින් ආනපාන දිහා බලපන් ඒකත් ඝන බහල තහඩුවක් නෙවෙයි. ඒකත් ඇහිදල් සහිතයි. ඉතින් බලන්න ආනපානේ බිහි බාධක අරමුණු අතර වෙනසක් නැහැ. ඔක්කොම එකයි. නොත් යෝගාචරය චෝදනා පත්‍ර ලියනවා, පෙස්සන් ලියනවා, කර්මකාර වාර්තා ලියනවා, බලන්න භාවනා කරන්න බෑ සද්ද ඇහෙනවයි කිය. භාවනා කරන්න බෑ හිතවිලි එනවයි කිය. භාවනා කරන්න බෑ වේදනාව එනවයි කියලා අර වේදනාව වලට ආත්මයක් දෙනවා. තමන්ගේ හීනකමේ මට්ටම. තමන්ගේ තියෙන හීනමානේ මට්ටමක. තව කෙනෙක් සද්දෙට පණ දෙනවා. හිතවිලි වලට පණ දෙනවා. ඒ මොකද ඒ අර අරමුණු ලොක් කරලා අල්ලගත්ත නිසා අරමුණු මූල කර්මස්ථානේ කරලා ගන්න. මේ මේ අරමුණත් ඔය එන බාධත් සියල්ලම අනිත්‍ය දුක්ඛට අනාත්මයට යටයි කියන සමස්තයට දැම්මට පස්සේ මේ ඒගොඩට යන්න හැරමිටියට මිසක් ආනාපානේ නෙවෙයි නිවන කියන්නේ. ඉතින් ඒකේ තියෙන ඇහිදල් භාවයත් එන බාධක වේදනා සද්ද වල තියෙන ඇහිදල් භාවයත් දැකීම තමයි මේ අනිත්‍ය කියලා කියන්නේ. එහෙම නැත්නම් මේ වැටකඩවලු සීමා මරියාදාව කියලා අපි මේ අල්ලගෙන තියෙන මායිම මිසක්කා මේ සිංහල බුද්ධ ආගම, කතෝලික, Hindu කියන මායිම මිසක්ක එහා පැත්තේ මෙහා පැත්තේ ඉන්න දෙන්න අතර වෙනසක් නැහැ. මොකද ත්‍ස්තවාදී වෙලාවේදී යම් වෙලාවක යාපනයේ ඉන්න දෙමළ මිනිස්සුන්ට කොළඹට එන්න ඉඩ දුන්නා. ඇවිල්ලා බලන්න පෙන්න යක්කු නෙවෙයි මිනිස්සුගේ සිංහලෝ කියන්නේ මිනිස්සු జాතියක් කියලා. ඒ මිනිස්සුට ඇඳලා තිබුණ චිත්‍රේ අම්මෝ කිය ගමන් තොපි මරනවා සපත්තු හදනවා හැම ගහලා යන්න එපා ලංකාවට. ඊට පස්සේ උතුරට වෙලා ඉය. මේ ඉන්න කට්ටියට ඇටිය එහෙ. ගිහිල්ලා බලන්න අනේ හරි අහිංසක ජනතාවක් මේ කියලා. මේ පත්‍රවල තමයි යක්කුම වල තියෙන්නේ. මිනිස්සුක තේචා කිසි වෙනසක් නැහැ. ඒස ඕන තැනකට ගිහිල්ලා බලන්න අපිට ඇඳලා තියෙ පෙන්වන්න චිත්‍රය එතන නැහැ. ඊට පස්සේ වෙනස් එකක් තියෙන නිසා මේ සමස්තයේ තියෙන මේ වෙනස් වෙන මුණුවර දැක ගන්න පුළුවන් එකම සතා මනුස්සය විතරයි. ඒකට අපිට ශ්‍රද්ධාව අවශ්‍යයි. ඒකට අපිට සීලය අවශ්‍යයි. ඒකට අපිට සත්‍ය අවශ්‍යයි. සතිය ඇතුළත පිටත කියන වෙනස සලකන එකක් නෙවෙයි. සතිය හරි වැරදි අතර සලකන එකක් නෙවෙයි. සතිය හොඳ නරක සලකන එකක් නෙවෙයි. ඒ නිසා අෂ්ටලෝක ධර්මයේ පිළිබඳව ඉස්සරහට හම් වෙන බරපතල පාඩමට හිත සකස් කරන්නේ සතියෙන්. ඒක කියනවා choiceless awareness දෙක අතර තෝරන්නේ බේරන්නේ නැතුව දැකගෙන ඉන්නේ කියලා. ඒ නිසා මට හිතුණා ඒ දවස්වල ඉඳලම සතිය වර්ණගා ගත්තා නම් නිවන දැක්කා වගේ. එන්නේ එන්නේ වෙන්නේ ඒකම තමයි. එන්නේ එන්නේ වෙන්නේ මේ සතියේට විවිධ වර්ණ ගීමෙන් පටන් ගන්නවා. එතකොට පේන්න පටන් ගන්නවා සතියේට සාධරණ නිවනට සාධරයි. එතකොට දැඩි මත දහරි නෑ. සමස්ත පිළිගන්න ලෑස්ති. සමස්ත පිළිගන්න ලෑස්ති මනසම පළල් මනසක්. ඉතින් ඒක අපිට උප්පත්තියෙන් හම්බෙලා තියෙනවා. අපි පටු කරගෙන ජීවත් වුණාට ඒ පටු කිරීම કૃතිම දෙයක් ආගන්තුක උපක්ලේශයක්. එනිසා මේ ආගන්තුක උපක්ලේශය හරහා දැකලා සියලු මිනිස්යන් අතර තියෙන සමතාවය, සියලු ගස්කොළන් අතර තියෙන සමතාවය, අන්තිම බලනවා පණ නැති ඇති දෙක අතර තියෙන සමතාවය. මේක දිහා බැලුවට පස්සේ තේරෙනවා මේකෙම කොටසක් වෙනවා මිසක්කා මං ඒව වෙන් කරගෙන පංගු peeru බෙදන්න යන්නේ. එමෙ බෙදන කට්ටියත් එක්ක ගැටුමකුත් නැහැ. කවුරු හරි ඒක මෙහෙමයි මෙහෙමයි කියන කෙනෙක්ට ගැටුමක් වෙන්නෙත් නැහැ. මොකද බුදුහාමුදුරුවෝ අපිට කලින් ඇවිල්ලා තියෙනවානේ මේ ලෝකෙට. ඇවිල්ලා කියලා තියෙනවානේ. සමස්ත වශයෙන් බලන්න කියලා. ඒ නිසා මේ ධර්ම දේශනාවත් මේ සමස්තය දකින්න එක ප්‍රතික්ෂේප කරන්න එපා. ඒක මේ මේ ඔද්දල් වීමක් කියලා හිතන්න එපා. බලුවමනයක් කියලා හිතන්න එපා. මේ සමස්තය දකින්නයි කියලා කියන්නේ සත්‍ය දකින්න බොහෝම කිට්ටු අවස්ථාවක්. මේ සමස්තය අල්ලාගෙන කතන්දර ගොතන්න එපා. ඒ නිසා සමස්තයට සමස්ත වශයෙන් ඉඳ දෙන්න. ඒකේ කොටස් වශයෙන් ඒකත් වශයෙන් දකිනකොට ඒකත් දැනගන්නේ දැකීම් ක්‍රම, දෘෂ්ටි කෝණ. නැත්නම් සම්මා සංකප්පල වෙනසක් මිසක්කා මේකේ දෙකක් නෙවෙයි මෙතන තියෙන්නේ. ඒ නිසා ඒ දේ දැක්ක දවසේ Taman තුල තිබිච්ච මේ සීමා මරියදාවල් එහෙම නැත්නම් මම හීනයි මම උසස් කියලා තියෙන දේවල් අතු නැතුණාට පස්සේ අපිට කොච්චරක් අනිත් අයත් එක්ක හදා බෙදා ගන්න පුළුවන්ද කියන එක ලැබෙනවා ඒක ජන විඥානයේ නිවන කියලා කියනවා ඉස්සරහටත් මම මේ විදිහටම ජීවත් වෙන්න ඕන කියලා ජීවන රටාව හදාගෙන ජීවත් වුණා නම් Tamanට තේරෙයි Taman විසින් හදාගත්ත මේ සීමාවල් වල Taman කොටු වෙලා ඉන්නවා මිසක්කා උප්පත්තියම අපි කොටිවිය යුතුත් නැහැ. බුද්ධෝපාත කාලයක් බුද්ධ බුද්ධ සාසනයක් තියෙන නිසා අපිට ශිල්පීය ක්‍රමයට පුළුවන් නම් මේ වාල් බැම්මෙන් මේ හිරගෙන් එළියට යන්න පුළුවන්. එසේ යෑම සඳහා මේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවයි. දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා. ශිරු දෙනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා දැන් අපි දේශනාවේ સમાප්තිය සම්ප්‍රදාන කුරුවන්ත කරන්න ඉස්සෙල්ලා කාට හරි මේ වෙලාවේ කියන්න කරන දෙයක් ප්‍රථම සාකච්ඡාවකට ප්‍රස්තුතියක් තියෙනවා නම් නැත්නම් දේශනාව පිළිබඳව ප්‍රශ්න ප්‍රකාශන විවේචන තියෙනවා නම් ධර්ම සාකච්ඡාවක නාමයෙන් මම ආරාධනා කරලා තිබෙනවා මතු කරන්නයි කියලා සාකච්ඡාවට නැත්නම් අපි ඊතාවතා ආදී ගාථා සජ්ජහනා කරලා දේශනා වාරේ නිමාව සටහන් කරමු. ඊතාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධා ඊතාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධා එත්තාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ටහා චබුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසට්ටහා චබුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ටහා චබුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු හෝතු ආවනිපාන පත්‍තිය විමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිපානපත්ත්‍ය විමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිපානපත්ත්‍ය සාදු සාදු සුවත්වෙත්වා කමාමි කන්තං සුවපත්